ඉතින් මම අදත් සුපුරුදු පරිදි ආරාධනා කරනවා අපේ ලිඛිත ප්‍රශ්න වලින් අපේ ධර්ම සාකච්ඡාව පටන් ගමු කියලා. මොනවාද ප්‍රශ්න 15ක් විතර තියෙනවා. තුනක් වාචික, 12ක් ලිඛිත. පළවෙනි ප්‍රශ්නේ තෙරුවන් සරණයි ගරු ස්වාමින් වහන්ස මගේ මූල කර්මස්ථානයේ සක්මන් භාවනාව වේ මෙය වම දකුණ සහ ඔසවනවා තබනවා කියා මෙනෙහි කරනවා පසුව ඔසවනවා ගෙන යනවා තබනවා පසුව ඔසවනවා ගෙන යනවා තබනවා තද කරනවා කියා කලේය දැනට මෙය පටන්ගත් විටම මුකුත්ම දැනෙන්නේ නැහැ නිකම් පාවෙන පුළුන් ගොඩකට යනවා වගේ දැනෙනවා මෙය දැනෙන්නේ නැති නිසා දැන් සක්මන් භාවනාව අඩු කළේය. පැය භාගයකින් පමණ නතර කරන්නේය. පර්යංක භාවනාව මුලින් ඉඳගෙන වාඩි වී ඉන්න ඉරියව්ව බලා සමබරයි කය සමබරයි බව බලා ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලනවා. නාසිකා අග බලනකොටම සුළු වේලාවකින් ආස්වාසය සහ ප්‍රාස්වාසය නැති වෙලා යනවා. දැනගෙනම නැති නිසා පිම්බි දැනෙන්නෙම නැති නිසා පිම්බීම හැකිලීමට මම සිත යොමු කරනවා. මුලදී උදරය පිම්බීම හැකිලීම හොඳට දැනෙනවා. එය ක්‍රමයෙන් පුංචි පුංචි පුංචි වෙලා නැති වෙලාම යනවා. ඊට පසු උදර මාංශය ගුලි වෙනවා. එයත් නොදැනී ගියාම ශරීරයේ සුළු සුළු කැක්කුම් වේදනා ඇති වෙනවා. ඇති වෙන තැන් දැනගෙන නොදැනගෙනම යනවා. පරියංකයෙන් පසු නැගිටිනකොට කායික අපහසුතාවයක් වෙහෙස බවක් දැනෙනවා. මෙය ගැන කරුණාවෙන් පහදා දෙන්න. මෙතනින් එහාට මොකක් කරන පියවර මට කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට නිරෝගී සුබ ලැබේවා. හොඳයි. ඔබට කාගෙද කියලා දැනගන්න පුළුවන් නම් හොඳයි. ඔව්. දිගට භාවනා කරාද නැත්නම් මෑතකදීද පටන් ගත්තේ? එහෙ සෙන්සි දිගට භාවනා කරේ. කියන්නේ අවුරුදු දෙක තුනක් වගේ? 83 ඉඳලා භාවනා කරා. 83 ඉඳලා. ආහා. ආනාපාන සතියද දිගටම කළේ? සෙන්ස පිම්බීම හැකිලිම දිගටම කළේ. මෙහිදී තමයි ආනාපාන සති භාවනාව කරන්නේ. හොඳයි. එතකොට සක්මන් භාවනාවත් දිගට කළාද? එහෙමයි සෙන්ස. මෙහි දැන් මේ දෙවෙනි වාරයේ මෙහි භාවනා කළේ. ඔව්. මේ ආනාපාන සති භාවනාවෙන් මට ගොඩක් හොඳ අර කලින් මං කළේ දිගටම පිම්බීම හැකිලිම කඳුබඩ වගේ ඒ වගේ ස්ථානවල එහෙදී අර මේ ආනාපාන සති භාවනාව දිගට අල්ලගෙනට ගොඩක් පහසු වුණා මට ගොඩක් සතුටින් කළා. දැන් අර ආනාපාන සති භාවනාව එහෙම දැනෙන්නේ නැහැ. දැන් දැනට තියෙන தත්ත්වය අර භාවනා කළා නැගිටින් පරියන්ගේ නැගිටිනකොට කයට ටිකක් වෙහෙසක් දැනෙන හැම වෙලෙම නෙමෙයි සමහර වෙලාවට. ආනාපාන සතියෙන් අර වගේ කියන්නේ ප්‍රීති ස්වභාවයක් සතුරු ස්වභාවයක් සැහැල්ලු ස්වභාවයක් එනවා නම් ඒක කියන්නේ කියන්නේ නිතරම අත්දක ගන්න පුළුවන් නම් ඒ කියන්නේ අපි තුමු විශ්වාසයෙන් කියන්න පුළුවන් නම් දැන් ඊළඟට වාඩි වුණත් ඒත් ওই தත්ත්ව මෙනවා කියලා එහෙම කියන தත්ත්වයක් තියනවාද? එහෙම පුළුවන් සෙන්නේ සුළු වෙලාවකින්ම ආනාපාන සතිය දැනෙන්නේ නැහැ. සුළු වේලාවකින්ම නැති වෙලා යනවා. ඊට පස්සේ උදර මාංශයට උදරයේ පිම්බීම හැකිලිම් බලනකොට හොඳට දැනිලා ඊට පස්සේ ටික වෙලේ දැනට තියෙන තත්ත්වේ ටික වෙලාවකින් දැනිලා පුංචි පුංචි පුංචි වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේදී ඒ දෙස බලන් ඉන්නකොට නින්දට වැටෙන්නේ නින්දට වැටෙන්නේ නැහැ ගොඩාක් මේ හැකිලෙනවා හැකිලෙනවා ගොඩාක් ගුලි වෙලා ගුලි වෙලා වගේ එහෙම ගුලි වෙනකම් ඒ දෙසම මම බලන් ඉන්නවා. එහෙම එහෙම බලන් ඉන්නකොට ඒකත් නැතු වෙලා යනවා. ඊට පස්සේ මුකුත්ම නැහැ අරමුණක් නැතුව ඉන්නකොට අර සයිනස් එකේ වගේ බලාගෙන ඉන්නවා නිකන් කෙනෙක් දිහා බලන් ඉන්නවා වගේ එහෙම බලන් ඉන්නකොට සමහරවිට පුංචි පුංචි වේදනාත් ශාරීරික තැන් තැන් වල දැනෙනවා. එතකොට ඒ තැන් වලට සිත යොමු කරනකොටම නැති වෙලා යනවා. අපහසුයක් නැහැ. හොඳට භාවනා කරගෙන යන්න පුළුවන්. මේ අර මේ නැගිට්ටහම තමයි පරියන්ගේ නැගිට්ටහම තමයි කයේ ටිකක් වෙහසක් තියෙන්නේ. වෙහසක් දැනෙනවා. හැබැයි එහෙමනම් ඒ කියන්නේ දැන් අපි දැන් ඔය ඔය දැන් සෑහෙන කාලයක් තිස්සේ භාවනාත් කරලා තියෙනවා. ඊළඟට ආනාපාන සතියෙන් හිත කියන්නේ සෑහෙන සමනය වුණාට පස්සේ කයටත් යොමු කරනවා. ඊටත් පස්සේ ඒවත් ඔක්කොම කියන්නේ නොදෙනී ගිහිල්ලා නිකන් හිත නිදහස් තැනකට නැත්නම් හිස් තැනකට එහෙමත් නැත්නම් තමන්ට තේරෙනවද නිකන් සම්පූර්ණ දැන් අරමුණු නැත්නම් නැති ස්වභාවයකට යනවද එහෙම නැත්නම් ආනාපාන සතිය හරහා ආපු යම්කිසි සමාධි තත්ත්වයක් අත්දැකීමින් ඉන්නවද කියලා මේ දෙක වෙන් කරගන්න පුළුවන්ද? පුළුවන් සෙමිත. දැනට භාවනාවට කියන්නේ අරමුණට යොමු කරනකොට ගොඩාක් අර මේ සමාධි ඒ වගේ තමයි තත්ත්වයට තියෙන්නේ. එහෙමයි. මුකුත්ම නෑ මේ බොහොම සැහැල්ලුයි හොඳයි බොහොම සතුටින් භාවනා කරගෙන යනවා. එතකොට සක්මන් භාවනාවේදී يعني මීට කලින් නුත් සක්මන් කරලා තින්නේ සක්මන් භාවනාවත් යදිලා තියෙන්නේ. ඒ එහෙම කරද්දී හොඳට يعني දැනෙන දේවල් හොඳින් බලබලා හැම තැනක් ගානෙම හොඳින් විස්තර බලබලා එහෙම ගියාද? එහෙ සෙන්ස එහෙම එහෙම බලබලා ගියා දැනට මම ගොඩක් අර මෙහෙදි තමයි අර බහ ඔසවනවා, ගෙන යනවා, තබනවා. ඊට පස්සේ ටිකක් වල හොඳට තද වෙන ආකාරයේ, බර වෙන ආකාරයේ හොඳට නිරීක්ෂණය කරමින් ඒක ගොඩක් මගේ හිතට අල්ලලා ගියා. ගොඩක් හොඳට සිත වහා තැම්පත් වෙන වගේ හොඳයි. ඒ කියන්නේ එහෙම කරගෙන යනකොට හිතේ ඇතුලේ කතාවක් මොකක්වත් නැද්ද සම්පූර්ණ නිශ්ශබ්දතාවයක් අත්දකින්නද? නිශ්ශබ්දතාවය බොහොම සැහැල්ලුයි මුකුත්ම නැහැ. හොඳයි. ඊළඟට සාමාන්‍යයෙන් එදිනදා කටයුතු කරනකොට හිතේ තත්ත්වය කොහොමද? එදිනෙදා ආරාමෙදී නම් ඒ භාවනා කරන්න ගොඩක් හම්බ වෙන්නේ නැහැ. මේ කියන්නේ දවසට පැයක් දෙකක් වගේ උදේටයි හවසටයි විතරයි කරන්නේ. ඒ අනිකුත් කටයුතු වල නිරත වෙනකොට සාමාන්‍යයෙන් හිතේ තත්ත්වය කොහොමද? සිත අරමුණු කරා යනවා කොහොමත් මගේ අඩුයි. අරමුණු අරමුණට ගියත් වහා අරමුණු දැනට අරමුණු කරන්න බෑ මොකුත් දැන් ආරාමේ හැම පොඩ්ඩක් අරමුණු කරලා බලනවා මම සිත යන්නේ නැහැ. එහෙම මේ ඒ අරමුණට යන්නේ නැහැ. මම කියන්නේ දැන් ආරාමේ ඉන්නකොට සාමාන්‍යයෙන් දැන් මං අහන්නේ අද අද නෙමෙයි සාමාන්‍යයෙන් ආරාමේ කටයුතු කරමින් ඉන්නකොට කොහොමද නිකන් අනිත් දේවල් කටයුතු විවිධාකාර අනිත්‍යයේ දේවල් හරමේ කරනකොට හිතේ තියෙන්නේ සාමාන්‍යයෙන් ඒව ඇතුළේ යන ස්වභාවයක්ද එහෙම නැත්නම් හිතට පුළුවන් දැන් අවශ්‍ය ඕනම මොහොතකදී ෂණිකව තමන් විතර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවද? එහෙම නැහැ සෙන්නස. අරමුණු එහෙම නැහැ. අරමුණු කරා ගොඩක් දුරට යනවා ආරාමෙදී එහෙම නැහැ. හා. එහෙම tempat භාවයක් එච්චරම නැහැ. බහනට වාඩි වුණොත් එහෙම තියෙනවා. එහෙමනම් සක්මන් භාවනාවෙන් තව ටිකක් ওই විදිහටම ඒ කියන්නේ දැනෙන දේත් එක්කම ඉන්න. පුළුවන් තරම් නිහඬ මනසකින් බොහොම තැම්පත් වෙච්ච මනසකින් දැනෙන දේවල් හොඳින් නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් යනවා. බලන්න ඒ වෑත් නිකන් මේ දැන් අර දැන් කිව්වනේ දැන් ටිකක් ඒක තව සරල වෙලා තියෙනවා කියලා නිකන් තද වෙන ගතියකට විතරක් ඒ තද වෙන ගතියටම හිත යොමු කරන්න. ඒකේ කොහොමද මේ තද වෙන ගතිය දුර වෙලා යන්නේ? තද වෙන ගතිය ඡය වෙලා යන්නේ. ඔන්න එක පාදයක ඔන්න ඒ ගතිය දැනෙනවා ඒක ඡය වෙලා යනවා. තව පාදයක දැනෙනවා ඡය වෙලා යනවා. තව පාදයක දැනෙනවා ඡය වෙලා යනවා. ඕකම බලබලා ඕකම බලබලා යන්න හිත තව තව එතකොට සරල වීමක්, සරල බව හරහා නිකන් ගැඹුරට යාමක්, හිත තවත් නිකන් නිහඬ වීමක් ඒ මේ පැත්තට යනවා නම් හොඳයි. ඊළඟට ඒකෙන්ම අරන් ආව මේ එකඟතාවය සතිය ඊළඟට බලන්න ඉඳගත්තාම දැන් ආනාපාන සතියට නොගිහින්ම කෙලින්ම කයට යොමු කරන්න. ස්පර්ශ ස්ථාන වලට හරියම යොමු කළා. ඒවැ හොඳින් බලබලා ඉන්න එතන වෙහෙසක් තියනවද කියලා බලලා පොඩ්ඩක් කියන්න. ඒ කියන්නේ ඒවා ඒවා බලනකොට වෙහෙසක් තියෙනවා නම් ඒ කියන්නේ කෙලින්ම අරමුණු වලින් තොරව ඉන්න පැත්තට දාන්න පුළුවන්. ඒ නිසා චුට්ටක් තමන්මයි පරීක්ෂා කරලා බලන්න වෙන්නේ. දැන් මේ වගේ දේවල් පරීක්ෂා කරද්දී හිත සාමාන්‍යයෙන් කියන්නේ සැහැල්ලුවෙන් ඒවා බලබලා ඉන්නවනම් වරදක් නැහැ. ඒවා හොඳින් බලබලා ඉන්න. ඒ වැයෙත් වැය මේ ෂය වෙන පැත්තම බලන්න. ඒ වැය දැන් අපි දෙතමු වේදනාවක් ආවා ඒක නැතිලා යන හැටි. ඊළඟට ධාතු ලක්ෂණයක් මාක් හරි මත වුණා ඒකෙත් නැතිලා යන හැටි. ඊළඟට ඔය අතරේ නිකන් සිතුවිල්ලක් ආවොත් සාමාන්‍යයෙන් ඒවා කර කර ඉඳද්දී හිතට අරමුණු වෙන ස්වභාවය කොහොමද? ඒ කියන්නේ අරමුණු එනවද නැත්නම් හිත සම්පූර්ණයෙන්ම හිත එක්ක මද තත්ත්වය. එහෙම අරමුණු එන්නේ නෑ සයන්ස වෙන වෙන අරමුණු හිතී ගමන් එහෙම එනවා. ඒක ඒකම සිත යොමු කරන එහෙම නැති වෙලා යනවා. වහා ඒ අරමුණ තියෙන්නේ. මගේ ගොඩක් දුරට අර මේ තද වීම එහෙම එනවා ඔළුවේ. එක පැත්තක් හිරි වැටිගෙන තද වෙනවා වගේ. එහෙම අර ගොඩාක් එහෙම දේවල් වෙනවා. ගමන් ඒ කියන්නේ ඒ පැත්තට එහෙමනම් ඒ කියන්නේ මේ ආනාපාන සතියට වඩා එහෙමනම් හොඳයි කොහොමත් කාය පිම්බීම හැකිලිම පැත්තෙන්ම යන එක. මොකද ඒ කියන්නේ ආනාපාන සතියේදී යම් යම් කියන්නේ සංකීර්ණතා එන්න පුළුවන් ඇතම් කෙනෙකුට මේ කියන්නේ ඔළුවේ තදවීම හරමේ ඊට වඩා හරීම කියන්නේ කරදර වලින් අඩුයි මේ පිම්බීම හැකිලිම පැත්තක් යනවා නම් ඒ පැත්තෙම යන්න. දැන් කොහොමද ඉතින් ධාතු මනසිකාරයෙන් යන්න පුළුවන් නේ. මේ ස්පර්ශ වෙන ස්ථානවලට පිම්බීම හැකිලීමට මේ වගේ දේවල් වල එක්කම යන්න ඒවැයේ නැති වෙන පැත්තම බලන්න. ඒකම ටිකක් ප්‍රගුණ කරන්න. ප්‍රගුණ කළා මේවා සම්පූර්ණයෙන්ම කියන්නේ අපි තුමු මේවම බලබලා ඉන්නවා. මේවම බලබලා ඉඳද්දි මේවැය යම් සමනය වීමක් නැත්නම් අරමුණු වලින් තොර වීමක් තේරෙනවා නම් බලන්න ඒ ඒ ඒ අරමුණු ෂේ වුණාට පස්සේ එන නිකන් ඒ නිදහස් ස්වභාවයක් තියෙනවා නම් දැනෙනවා නම් යා විවේකී බවක් දැනෙනවා නම් ඒකේ හිත පවත්වන්න පුළුවන්ද කියලා බලන්න පොඩ්ඩක්. බලලා මට චුට්ටක් නැවතත් කියන්න හැමදාම. දැනට තියෙන தත්ත්වසනස භාවනාවට වාඩි නම් වහා හිත තැම්පත් වෙනවා. අරමුණක් නැති නිස් අරමුණක් නැහැ අර චූටි චූටි අරමුණ මෙනෙහි කරනකොට නැති වෙන අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේ පැත්තක ඉඳලා බලන් ඉන්නා වගේ හරිම මේ හරිම සතුටක් ඒක. තියෙනවා. කමන්න ඒක තමයි වෙන්න තියෙන්නේ. ඒ කියන්නේ අපේ මුලින් තමයි අරමුණු වලට හිත හොඳට නංවල නැත්තම් හිත ඒක නියන් අරමුණ ග්‍රහණය කරගෙන වගේ බලන්නේ. ටිකක් කාලයක් යනකොට මේ අරමුණේ අපි තියෙන ග්‍රහණය නිදහස් වෙනවා. නැත්තම් අරමුණේ ග්‍රහණයෙන් හිත හිත අයින් වෙනවා. කියන්නේ අරමුණයි හිතයි අතර යම් සම්පන්නක පරතරයක් ගොඩනගෙනවා. ඒක හැදෙනවා කියන්නේ හොඳයි. ඒ නිසා ඒකට බය වෙන්න එපා. ඒ පැත්තෙම තමයි යන්න තියෙන්නේ. ඒ නිසා තමන් කරගෙන යනකොටත් ටිකක් හිතට නිකන් හිත බලෙන් තද කළා කරනව වෙනුවට බොහොම සැහැල්ලුවෙන් වෙන්න ඉඩ හරින්න. සෙන්නස අවසර අර මේ බහ මේ උදරයේ ඇකිලිලා ඇකිලිලා ඇකිලිලා ඒ වගේ අනේක බැලුවාම වෙහෙසටපත් වෙනවා. ඒකට මොකද කරන්නේ? නෑ ඒක තමයි. එහෙම ඒක බලද්දිත් බලන්න පුළුවන් ද Tamanට ඒ ස්වභාවයෙන් අයින් වෙලා බලන්න. ඒ කියන්නේ අපි දැන් ඉස්සර නම් හිත හුඟා පිට යන නිසා හුඟා මේ කියන්නේ හිත බර කළා බැඩි දැඩි වීරයකින් අරමුණට දානවනේ. දැන් එහෙම කරන්න යන්න එපා. ඒ හින්දා පුළුවන් තරම් බලන්න කියන්නේ මනසේ තියෙන්න ඕනේ සැහැල්ලුවක්. මනස පුළුවන් තරම් මේ කටයුත්ත කරනවා. හැබැයි අඩු වීරයකින් කරන්නේ. චුට්ටක් නිකන් දැන් අර පැත්තකින් ඉඳලා අනුන්ගේ දෙයක් දිහා බලන මේ ආකල්පෙන් තමයි බලන්න තියෙන්නේ. එහෙම බලනකොට يعني එහෙම බලනවා නම් හිතේ ලොකු ආතතියක් එන්න බෑ. يعني අපි හිතේ ආතතියක් එන්න නම් අපි ටිකක් දැඩි වීරයක යෙදෙන්න ඕනේ. වැඩි වීරයක් නැතුව බොහොම නිකන් මේ සෞම්‍ය විදිහට නැත්නම් මෘදු විදිහට නම් මේ කටයුත්තේ දෙන්නේ හුඟක් අඩුයි මේ ආතති ස්වභාවයක් එන්න තියෙන හැකියාව. හොඳයි. හොඳයි. දෙවැනි ප්‍රශ්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේ පර්යංක භාවනාවේදී නාස්පුඩුවල වැදෙන හුස්ම ක්‍රමයෙන් කෙටිවන විට මගේ බෙල්ල පැත්තට හෝ ඉදිරියට ඇදින්නාක් මෙන් දැනි ඉදිරියට හෝ පැත්තට පහත් වීගෙන යයි. එය නවත්වා ගැනීමට කළ යුත්තේ කුමක්දයි පහදා දෙනමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. හ්ම් ඒකත් නේ. දිගට වෙනවද හැමපාරම වෙන්නේ ඒ කියන්නේ මේ හැම හැම මේ ඉඳගෙන කරන භාවනා වාරයක් පාසම වෙනවද? එහෙමයි සර්. ඒ කියන්නේ වාඩි වුණා, ඒ කියන්නේ මෙහෙම පැත්තට යනවද? ඔව් වාඩි වෙලා ටික වෙලාවක් හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නකොට හුස්ම කෙටි වෙනවා වගේ තේරෙනවා. ඔව්. එතකොට මේ ඉස්සරහට නැමෙනවා. ගොඩ ඉස්සරහට නැමෙනවා. හුඟක් නැමෙනවා. සම්පූර්ණයෙන් නැමෙනවා. ඔව්. මම ඉතින් මේ මට බෙල්ල අමාරුයි එතකොට. ඒක නිසා මම බෙල්ල කෙලින් කරගන්නවා. දැන් හුඟක් කල්ද භාවනා කරන්න ආරම්භ නැත්නම් මෑතකදී පටන් ගත්තේ? නෑ සනස මෙහෙ තමයි මේ පළවෙනි පළවෙනි. ම්ම් ආරාමෙදි කරනවා. එහෙම නැවතිලා කිරිනවා. කරනවා නෙවෙයි. එහෙමනම් පොඩ්ඩක් උපක්‍රමයක් යොදාගමු. අපි මේ පොඩ්ඩක් හේතු වෙන ක්‍රමයක් යොදන්න. ඒ කියන්නේ අපි දැන් මෙහෙම හිටියොත් නේ ඔක ඉස්සරහට නැමෙන්නේ. චුට් මේ පොඩ්ඩක් يعني කයේ බර මේ පැත්තට එන විදිහට සකස් කරගන්න. මම කරේ ආසනයක් හරි නැත්නම් කොටයක් තියලා බිත්තියට හෙත් වෙන්න හරි තමයි වෙන්නේ. මේ හැබැයි නිදා ගන්න එපා. <laughs> මොකද හුඟක් වෙලාවට වෙන්නේ අර හේත් වෙලා භාවනා කරද්දී නිින්දට වැටෙනවා. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම මෙහෙම ඉඳලා මෙහෙම වැටෙනවා නම් ඒක ටිකක් ඒක දීර්ඝ වශයෙන් යන්න සුදුසු නැහැ. මොකද එතෙන්දී මේ මෙහෙම වැටුණත් ඒත් නිදි නැතුව හිතේ එකඟතාවයක් අත්දකින්නවද? නිදි නෑ සන්නද මට දැනෙනවා මේ බෙල්ල මෙහෙම නැමෙනවා. මෙහෙම කියන්නේ බෙල්ල විතරක්ද නැමෙන්නේ? බෙල්ලත් නැමෙනවා මෙහෙන් ඇඟම නැමෙනවා. මේ පැත්තත් නැමෙනකොට බෙල්ල මේ පැත්තට නැමෙනවා තේරෙනවා. ඒත් මම හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නේ. ඒ බලාන හිටියත් මට තේරෙනවා මේ හුඟ නැමිලා කියන්නේ. එහෙනම් අර වගේ දෙයක් කරමු පොඩ්ඩක් හාන්සි වෙන මේ කියන්නේ පොඩ්ඩක් මේ පැත්තට බර වෙන විදිහට වාඩි වෙන්න. එතකොට මේ කියන්නේ කො ආසනයක් පාවිච්චි කරන්න එහෙම නැත්නම් බිත්තියට කොටයක් තියලා පොඩ්ඩක් මේ ආසනේ මේ පැත්තට ගන්න. එතකොටත් හුස්ම රැල්ල දිහාමද බලන්නේ. ඒකම තමයි. ඒකේ ගැටලුවක් නැහැ. එහෙම නැත්තම් කයට යොමු කරන්න. ඒ කියන්නේ හුස්ම රැල්ල වෙනුවට මේ කායික වශයෙන් දැනනවානේ දැන්. ඒ පිම්මීම හැකලීම වගේ දෙයකට දාන්න පුළුවන්. හුස්ම රැල්ල සමහරට කියන්නේ අහු වෙනවනම් වරදක් නැහැ. හුස්ම රැල්ල වෙනුවට පිම්බීම හැකිලිම අහුවෙනවා නම් ඒකෙත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ හින්දා එතෙන්දී හුස්ම රැල්ල හොයන්න ගියාම අමාරු නම් පිම්බීම හැකිලිමක් පාසා, ඒ කියන්නේ හැම හුස්ම හැම ආස්වාසයක් පාසාම ඔන්න මේ උදරයේ පිම්වීමක් සිද්ධ වෙනවා. ඊළඟට ප්‍රාශ්වාසයක් පාසාම උදරයේ හැකිලීමක් සිද්ධ වෙනවා. එතෙන්ට අවධානය යොමු කරන්න. ගැටලුවක් නැහැ. එහෙමයි. හොඳයි. හොඳයි. සක්මන ගන්නට කරේ නැනවද? එහෙමයි සනස. තාම එහෙම වැඩි දෙයක් දැනුනේ නැහැ. සීතල ගතිය, තද ගතිය විතරයි තාම දැනලා තියෙන ළඟ පැදුර විතරයි මම තාම. හොඳයි. ඒ කියන්නේ හිත හිත පිට යවා ගන්න නැතුව පුළුවන් තරම් සතිමත් වෙන්න උත්සාහත් වෙන්න. හොඳයි. හොඳයි. තෙරුවන් සරණයි. තුන්වැනි ප්‍රශ්නේ අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම නිස්සරණ වනයේ සෙනසුනේ භාවනා වාර 3කට සහභාගී වුනිමි. මෙම වාරය හතරවන අවස්ථාවයි. මීට ප්‍රථමයෙන් මේ වාරයේ ධර්මදේශනා ධර්ම සාකච්ඡා වලට සමන් දෙමින් බාධක වලින් තොරව භාවනාවට මුහුණ දුනිමි. ගැටලු අවස්ථා ධර්මදේශනා ධර්ම සාකච්ඡා ප්‍රමාණවත් විය. අද දිනට භාවනාවෙන් ලත් අත්දැකීම් ඉදිරිපත් කර සිටිමි. සක්මන් භාවනාව. සක්මන් ආරම්භයේදී මද වේලාවක් කයට හිත යොමු කර පසුව වම දකුණ වශයෙන් සක්මන් ආරම්භ කළෙමි. සතිමත්ව පාදයට සිත යොමු කරමින් විනාඩි 15ක් 20ක් පමණ ගමන් කරන විට දකුණු පාදයේ විලුඹ සහ පතුල් ප්‍රදේශයේ මහත් වේදනාවක් දැනුනි. වම් පාදයේ මාපට ඇඟිල්ල තුලින්ද වේදනාවක් හට ගනිමින් වර එක පාදය තද ගතියක්ද මෘදු බවක්ද දැනුණු ශරීරයේ දහඩියෙන් නාන් උනා දකුණු උරෙහි මහත් වේදනාවක්ද ඇති වුණා. පිට ප්‍රදේශයේ තද ගතියකින් යුක්ත විය. මුහුණත් කන් ප්‍රදේශයත් ඉන්දිකටු වලින් අනිනවා වැනි විය. මේවා අත් දකිමින් සක්ම සතිමත්ව සිතේ පසුබැසීමකින් තොරව පැයකට ආසන්න වේලාවක් මෙලෙස සක්මන් කෙලෙමි. පර්යංක භාවනාව. පර්යංකයේ ඉරියව්වට සිත යොමු කරමින් එහි ටික වේලාවක් සිට ආනාපාන සතිය වෙත ආනාපාන ආනාපානයේ සිහිය වෙත ආශ්වාස ප්‍රාශ්වාස රැල්ල දෙස සතිමත්ව බලා සිටියෙමි. එහි ක්‍රියාකාරකම් හොඳින් නිරීක්ෂණය කෙළෙමි. පසුව ආස්වාස ප්‍රාස්වාස රැල්ල නොදැනී යන බවත් දැක ගනිමි. ඊට පසු ධාතු මානසිකාරය වෙත සිත යොමු කෙලෙමි. ඉදිරි ගමන සඳහා උපදෙස් ලැබේවා ලැබෙන ලැබේවා. තෙරුවන් සරණයි. කියන්නේ ගැටලුවක් නැත්තම් අපිට කරගෙන යන විදිහ හොඳයි. කියන්නේ අලුතෙන් උපදේශක් කියලා දෙන්න දෙයක් නැහැ. කියන්නේ Tamanට ක්‍රමයේ වැටලා වැටහිලා තියෙන බවක් තේරෙනවා. ඒ කියන්නේ ආනාපාන සතියෙන් හැබැයි කියන්නේ කලබල වෙන්න එපා ධාතු මනසිකාරයට යමු වෙන්න. ආනාපාන සතියෙන් සෑහෙන දුරක් යන්න පුළුවන්. ඒ නිසා බලන්න Taman කොච්චර දුරක් ආනාපාන සතියෙන් ගිහිල්ලාද හිත මේ ධාතු ලක්ෂණ බලන්න යොමු කරන්න කියලා. අපිට එතෙන්ට මේ යන්න පුළුවන් නිකන් සම්දිස්ථානයක් වශයෙන් කියනවා නම් අපේ හිත අපිටම මුලින් ඔය දිග ස්වභාවයන් කැටි ස්වභාවයන් මේ ඔක්කොම හුස්ම රැල්ලේ අත්දැකලා ඊළඟට ඕක මේ අර මුල මැදාග එහෙම හොඳට බලන්න පටන් අරගෙන හුස්ම හොඳට සමනය වෙනවා නම් හොඳට තැම්පත් වෙනවා නම් ඒ ප්‍රමාණයත් කියන්නේ තැම්පත් වුණාට පස්සෙත් හිත නින්දට වට ගන්න නැතුව හොඳට මේ අවදියෙන් තියාගෙන ඉන්න පුළුවන් නම් නාසිකාග්‍රේ අන්න එතන ඉතින් අපිට හිතා ගන්න පුළුවන් ඔන්න යම් පමණක සමාධි ස්වභාවයක් ඇති වෙලා තියෙනවා කියලා. ඊට පස්සේ තමයි ඉතින් ඇත්තටම ධාතු මනසිකාරට යොමු වෙන්න සුදුසු. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නැත්නම් අපි ඊළඟ ප්‍රශ්නට යනවා. හතරවෙනි ප්‍රශ්නේ. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස වෙත নমස්කාර පූර්වක ලියමි. පර්යංකය සහ සක්මන තුලින් සතිමත් බව ඇති කරගත් අයුරු මෙසේ සඳහන් කරමි. මම නිස්සරණ වනයේට පැමිණ පළමු අවස්ථාවේදී සක්මන් කිරීම හා පර්යංකය තුලදී ලද අත්දැකීම් ලොකු ස්වාමින් වහන්සේ වෙත ඉදිරිපත් කළෙමි. එහිදී ලොකු ස්වාමින් වහන්සේ ප්‍රකාශ කළේ එලෙසම දිගට භාවනා කළ යුතුය කියා. එදින ලත් අත්දැකීම් මෙසේ සඳහන් කරමි. පර්යංක භාවනාව තුලදී පර්යංකයේ තුල හොඳින් කය පිහිටවා ආස්වාස ප්‍රාස්වාසයේ දෙස බලමින් සිටින විට ආස්වාස ප්‍රාස්වාසයේ පුළුන් රොදක් මෙන් දිස්තුනි. නාසිකාග්‍රේ මත සිත පිහිටුවා සිටින විට පුළුන් රොදක් වැනි සුදු ගුලියක් නාසිකාග්‍රයේ මත දීර්ඝ වේලාවක් නැවති ෂණයකින් සැහැල්ලු බවට පත්විය. සතිමත් බව තිබුණද ශරීරයේ තුල තද බවක් වේදනාවක් හෝ නොදැනින. ඊට පෙර බොහෝ වේදනාවන් කම්පන ආදිය සිතුණි. ඉන්පසු සුදු පැහැති ආලෝක රවුමක් දිස්සුණි. එය විග්‍රහ කිරීමට බැරි තරම්ය. බොහෝ ආලෝක ධාරාවන් පැමිණද මම එම ආලෝක රවුම් අරමුණු බලා සිටින්නට විට එය ඊතා කුඩා තිතක් පමණ දිස්වේ. මෙය වාරක නොයෙක් නොපෙනී ගොස් නැවත මතුවේ. මෙය මගේ ප්‍රථම අත්දැකීමයි. ගිය වසරේ අප්‍රේල් භාවනා වැඩසටහනේදී ඊයේ දිනේ සවස එලෙසම සිදු වුණද වැඩිපුර කම්පන චංචල නොවුනි. සිත ඒකාග්‍ර වූාට පසු වන්නට වැඩිපුර කාලයක් යොමු නොවේ. ඊයේ දිනේ කහපාට විසිතුරු අංශු වලින් එලියක් දුටුමි. පෙර දිරමින් එයද මා වෙනත් වෙනස් වන අයුරු බලා සිටියෙමි. ඊයේ දිනේ එය තිතක් බවට පත් නොවුනි. ඊතා කුඩා පරමාණු කැබලිමෙන් විසිරී යනු අයුරු දුටුමි. නැවත මෙම ස්ථානයට ගිය ගිය මග එසේම පැමිණි මග මට පැමිණීමට හැකි විය. මම ආනාපාන සතිය වැඩිවීමට පටන් අරන් වසර 11ක් පමණ වේ. මීට වසර 4කට පමණ පෙර දීර්ඝ වේලාවක් එම සමාධිගතව විසිතුරු ආලෝක දුටුවෙමි. එහි රස විඳින්මින් සිටියා මිස එය ආලෝකවලට සිදුවන විපර්යාස නොදුටුවෙමි. එය හඳුනා ගන්නත්තේ මීතිරිගල අපේ ලොකු ස්වාමීන් වහන්සේ කපටහන් පිරිසිදු කර දෙන අවස්ථාවේදීය. සක්මන් භාවනාව සක්මන තුලදී වම දකුණ අයුරින් සක්මනේ යෙදෙන විට පයෙහි විවිධ තැන් ඇඟිලි විලුඹ හරස් පැත්ත ආදිය ගැටෙන තැන් පිළිබඳව නිරීක්ෂණය කළෙමු. මෙතෙක් මෙතෙක් දෙපා වලට යටිපතුල් වල දැනෙන ස්වභාවය හා වේදනාවන් පිළිබඳව සතිමත් වුනිමි. සිත පිට නොයා බොහෝ කාලයක් ඒ ඒ ස්ථානවල රඳවා ගැනීමට හැකි වේ. වේදනාවන් ගැන හෝ දැනෙන ස්වභාවයන් ගැන සිහි නොකරමි. සිත ස්ථානගත වන ආකාරය ගැන පමණක් සිටිමි. බාහිර ශබ්ද වලින් තොරව හිත රඳවා ගැනීමට හැකිව ඇත. දෛනික කටයුතු කෙරෙහිද එලෙසම සිත පවත්වා ගැනීමට බොහෝ දුරට උත්සාහ වෙමි. ඉදිරි ගමන් මගට අනුශාසනා අවවාදන අවවාද ලබා දෙන්නෙන් ඉල්ලීමේ. හොඳයි. ඒ කියන්නේ ඇත්තටම අපිට ආලෝක බලඹකින් යන්නත් පුළුවන්. නමුත් මට නම් හිතෙනවා දැන් කියන්නේ ඒවා පැමිණුණත් දැන් ඒ කියන්නේ මොකද සක්මන් භාවනාවේදී එහෙම ටිකක් හොඳට විපස්සනා පැත්තකට යන ගතිය තේනවා. මේ පේන්න තියෙනවා. ඒ නිසා මේ ආනාපාන සතියෙන් ගිහිල්ලා ඒ එන කියන්නේ ආලෝක සභාවයන් බලනවා වෙනුවට ආනාපාන සතියෙන් ටිකක් දුර යන්න වැඩි වෙලාවක් ඉන්නේ නැතුව මේ කියන්නේ අපි හුඟක් වෙලා උතනින් යන්න ගියොත් ඔන්න ආනාපාන සතියෙම සමාධි පැත්තට ගිහිල්ලා සමත පැත්තකට එකන් යනවා. එතන ඒ පැත්ත තමයි ඔය ආලෝක සබයන්නේ මවතු වෙලා ඔය පටන් ගන්නෙ. එච්චර දුර යන්න කලින් මේ යොමු කරන්න කයට. ඒ නිසා ආනාපාන සතිය මම හිතන්නේ විනාඩි 10ක් විතර ඉන්නකොට තමන්ට තේරෙනවා නම් මේ එකඟතාවයක් එනවා මේක ප්‍රමාණවත් කියලා ඊට පස්සේ කයට යොමු කරන්න. ඒ කියන්නේ කයට යොමු කරන් ඉන්නකොට නැත්තම් කය වෙන්න පුළුවන් නිකන් කයේ දැනෙන වේදනාවන් වෙන්න පුළුවන්. යොමු කරන් ඉන්නකොට අර මේ හැදිච්ච එකඟතාවය يعني මේ තාක් ආනාපාන සතිය වැඩි නිසා හැදිච්ච එකඟතාවය මේ අලුතෙන් බලන අරමුණු වලදීත් ඒකරාශී වෙන්න පටන් ගන්නවා. තමන් අපිටම ධන හිසේ යම්කිසි වේදනා ස්වභාවයක් දැන් මතුවලා තිනවා. ඒකට අවධානය යොමු කරන් ඉන්නවා නම් ඔන්න අර ආනාපාන සතිය වැඩිීමේ අනිසංසයක් වශයෙන් දැන් මෙතනට ටික ටික තමන්ටම තේරෙනවා හොඳට හිත එකඟ වෙලා දැන් මෙතන අලුත් අරමුණක් බවට හොඳින්පත් වෙනවා. ඒ නිසා මෙතන අලුතෙන් නිරීක්ෂණයක් පටන් අරගෙන සෑහෙන කාලයක් මේක පවත්වන්න පුළුවන්. අපි හිතමු ඒක නොදැනී ගියා නම් තවත් තැනක යම්කිසි ධාතු ලක්ෂණයක් හරි දෙයක් මතුවලා තියෙනවා නම් එතනට යමු වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරා නම් පොඩ්ඩක් අත්දැකීම් විස්තර කරන්න පුළුවන්. කාගෙද දන්නේ ප්‍රශ්නේ? নমස්කාර වේවා අවසරයි ස්වාමීන් වහන්සේ. ඒ කයේ එක් එක් ප්‍රදේශ වලට මේ එහෙම යොමු කරාම එතනත් නැති වෙන ආකාරය දැනෙනවා. ඔව්. පේනවා. ඒක නැති වුනහම මේ කියන්නේ මේ දැන් සෑහෙන කාලයක් තිස්සේ ඒක දැන් කරනවද නැත්නම් අද ඊද පටන් ගත්තේ? එහෙමයි දැන් ඉස්සර මම අර මේ දැනගෙන හිටියේ නෑ ඇත්තටම කෙලවරෙන්නේ කොතනින්ද කියලා ওই ආලෝක සංඥාවල් නිතරම දැක්කා දැන් මීට අවුරුදු 4කට 5කට පෙරදී. ඒක ඒ කියන්නේ දැනටත් තියෙනවද? නෑ දැනට ගිය අවුරුද්දේ මේ නායක හම්දරන්ට පෙන්නකොට පුංචි එක ආලෝක ධාරාවක නාසිකාග්‍රයේ තියෙන ඒක රවුමක් වගේ හැදිලා ඊට පස්සේ ඒක පුංචි තිතක් බවට පත් වුණා. ඔව්. දැන් වර්තමාන තත්ත්වය කොහොමද? ඊයේ ඒක නිකන් විසිරිච්ච බෝලයක් වගේ. ඒක කහ පාටක් නෙමෙයි, තැමිලි පාටක් නෙමෙයි. ඒකත් මම අර විදිහට මේ සියුම් වෙනතුරු බලාගෙන හිටියා. නමුත් ඒක තිරක් වගේ නෙමෙයි උනේ. පුංචි පුංචි අංශු වගේ විසිරීලා ගියා. ඔව්. දැන් ඒ දැන් ඒවා බලන්න යන්න එපා. يعني කෙලින්ම ආලෝකය වෙනුවට يعني මොකද අපි ආලෝකය කියන්නේ හුඟක් වෙලාවට ඔතනදී මනසෙන් හදපු සංඥාවක්. අපි සංඥා ඔස්සේ යන්න ගියොත් විපස්සනාවෙන් මග හැරෙනවා. ඒ වෙනුවට අපි සමත පැත්තකට යවෙන්නේ. ඒ නිසා ආලෝක එන්න කලින්ම දැන් ඔය ආලෝක ස්වභාවයන් මතුවෙන්න කොච්චර විතර වෙලා යනවද? දැන් ඉක්මනින් මතු වෙනවා. එහෙම. හොඳයි. ඒ කියන්නේ අපිටම විනාඩි 5න් වගේ එනවද? ඔව් 10 5න් 10න් වගේ එනවා. විනාඩි 5ක් විතර නිකන් සාමාන්‍යයෙන් පොඩ්ඩක් හිත එකඟතාවය හදාගන්න ආනාපාන සතියෙන් ඊට පස්සේ කෙලින්ම කයේ ස්පර්ශ වෙන ස්ථාන වලට හිත යොමු කරන්න. ඒවා බලමින් ඉන්න. ඒවා බලමින් ඉන්නකොට අන්න හොඳට කියන්නේ මේ තැන් වලටත් සමහරට ඒ තැන් බලබලා ඉන්නකොට සමහරට ආලෝක ස්වභාවයන් මතුවෙන්නත් පුළුවන්. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. එතෙන්දී ආලෝකයට හිත යොමු කරනවා වෙනුවට මේ දැනෙන දෙයට හිත යොමු කරන්න. එහෙම. අපි දමු දැන් ධනහිස දිහා ධනහිසේ යම් වේදනාවක් තියෙනවා. ඒක හොඳට එතෙන්ට හිත නාභිගත කරගෙන වගේ එතන බලබලා ඉන්නවා. එහෙම බලබලා ඉන්නකොට නිකන් සමහරට නම් පැත්තම ආලෝකත් වෙලා ඉන්න ඉඩ තියෙනවා. නමුත් ආලෝකයට හිත යොමු කරන්න එපා. ඒකට ප්‍රමුඛත්වයක් දෙන්න එපා. ඒ වුණොට මේ ඍජුව Tamanට ඍජුව දැනෙන දෙයට අවධානය යොමු කරන්න. එතන තියෙන්නේ මොකද්ද? මෙතනදී මොකද වෙන්නේ? මේ කියන්නේ දැනෙන දෙයට මොකද්ද වෙන්නේ කියන එකට මුල් තැන දෙන්න. ඒවා බලමින් යන්න. අර මේ මතුවෙන ආලෝක ස්වභාවයන් ඔස්සේ දැන් යන එක නවත්තලා දාන්න. හොඳයි හොඳයි. එනම් සන්නයි. අවසරයි ගරුණීය ස්වාමින් වහන්සේ ඊයේ දිනේ පර්යංක භාවනාවේදී නාසයේ අග ආශ්වාස ප්‍රාශ්වාස වාතයේ වම් නාසයේ අග හැපෙන බව දැනුනි. කිහිප විටක් ආස්වාස ප්‍රාස්වාස වාතයේ හැපෙන බව හඳුනා ගත්තා. වාර 4ක් 5ක් පමණ එක් නාස්පුඩුවකින් ආස්වාස ප්‍රාස්වාස වාතය නාස්තයේ අග කඩින් කඩ වැදෙන බව හඳුනා ගත්තා. පොළවේ හැපෙන ප්‍රදේශවල වේදනාව දැඩිව දැනුණත් මෙනෙහි කිරීමේ ඒ වේදනාව අඩු වෙලා ගියා. හිතට එන සිතුවිලි ප්‍රමාණය වැඩි. එම සිතුවිලි දෙසට අවධානයෙන් බලා සිටින විට එම සිතුවිලිද ආවා වගේම රැඳෙන්නේ නැතුව ගලාගෙන යන බව දැනුණා. හිත දෙස බොහෝ වේලාවක් බලා සිටින විට නැවත කකුලේ වේදනාව දැඩිව දැනුණා. ඒ ඒ වේදනාවට හිත යොමු කළ පසු ඒ වේදනාවට වේදනාව යටපත් වී ගියා. නැවත ආස්වාස ප්‍රාස්වාසයට හිත යොමු වුණා. ඊයේ ගෞරවණීය ස්වාමීන් වහන්සේ එම භාවනාව පටන්ගෙන අවුරුද්දක් වැනි කාල සීමාවක් නිසාත් දිගටම භාවනාව වැඩි නැති නිසාත් ආනාපාන සති භාවනාව බොහෝ කාලයක් වඩා නැති නිසා කෙලින්ම හිත දෙස බලාගෙන චිත්තානුපස්සනාව වැඩුවට කමක් නැද්ද අද එපරිදි එපරිදි පර්යංකයට වාඩි වෙනවාත් සමගම ආස්වාස ප්‍රාස්වාස වාතය නාසයේ අග කඩින් කඩ වැඩෙන බව හඳුනා ගනිමින් ඉන්න අතරතුර ඊතා කෙටි කාලයක් නින්දට වැටීමටත් ආපසු නින්දෙන් නැගිට කයට හිත යොමු කළ විට කිසිම දෙයක් නොදැනි පැයක පමණ කාල සීමාවක් ඉන්න පුළුවන් වුණා. ශරීරය ගලක් වගේ ඊතා තද ගතියෙන් සෙලවිය නොහැකි ලෙස තිබෙන බව දැනුණා. නැවත සතිමත් සක්මනින් පසු පරයන්කයට වැඩි වාඩි වුණහම කයට හිත යොදවනවා සමගම වම් නාස් පුඩුවේ ආස්වාස ප්‍රාස්වාස වාතය කඩින් කඩ දැනෙන්නට වුණා. නැවත නින්දට වැටුණු බව දැනුණා. ඒ සමග අවද වී කයට හිත යොමු කළා නැවත ශරීරයේ ගලක් වගේ තද ගතියක් ලෙස විය සෙලවිය නොහැකි ලෙස පැය භාගයක් පමණ සිටින විට හිස්තේ පිටුපස හිර වෙලා තියෙන බව දැනුණා වේදනාවක් දැඩුව දැඩිව දැනුණා ඒ වේදනාව දෙස හිත යොමු නොකර පර්යංකයෙන් නැගී සිටියා සක්මනේදී සුපුරුදු ලෙස වම දකුණ හඳුනා ගනිමින් සක්මනෙන් යෙදුනා. සම්පූර්ණ පතුලම පොළවේ ස්පර්ශය වුණා. සිටිවිලි සිතට ගලාගෙන ආවත් ඒවා රැඳෙන්නේ නැතුව ඔහේ ගලාගෙන යන බවක් දැනුණා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය සම් හොඳයි හොඳයි. කාගෙද කියලා කියන්න පුළුවන්ද? මේ ආනාපාන සතිය වඩන්න අර හුඟක් කල්ද? අවුරුද්දක් විතර. අවුරුද්දක් විතර. ඒ කියන්නේ මුලදී සාර්ථක වෙලා දැන් අසාර්ථක වෙන තත්ත්වයක්ද තියෙන්නේ නැත්නම් ඒ කියන්නේ මුලදී හොඳට ආස්වාද ප්‍රසආස වෙන්වන් වශයෙන් දනුණා හොඳට අවදියෙන් තිබුණා දැන් නිකන් නින්ද යන ස්වභාවයක් අත්දකින්නේ මොකද්ද තත්ත්වය? දැන් තමයි අලුතෙන් පටන් ගත්තේ. අලුතෙන් පටන් ගත්තා. ඒ කියන්නේ අත්තරලා දාලා තිබුණේ. ඔව්. ඒ කියන්නේ ආනාපාන සති කලින් කරා ඊට පස්සේ භාවනාවක් කරන්න හම්බුනේ නැහැ. එහෙමයි. හරි. දැන් හැබැයි කරන්න ගත්තාම ඔළුවේ තදවීමක් එනවද? එහෙමද? මට නම් හිතෙනවා ආනාපාන සතියට වඩා පොඩ්ඩක් වෙන පැත්තකින් යමුද? මේ කියන්නේ මේ වාඩි වෙලා කියන්නේ මොකද සමහරලාවට අපි අනවශ්‍ය විදිහට වීරය කරන්න ගියාමත් ඔළුවේ කැක්කුම් අහරමේ එනවා. ආනාපාන සතියෙන් විශේෂයෙන්ම ඇතම් කෙනෙකුට වගේ තදවීම හිරවීම මේ මතුවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා සාමාන්‍ය වාඩි වෙලා බලන්න මේ හුස්ම ගන්නවත් එක්ක මේ උදරයේ යම්කිසි චලනයක් සිද්ධ වෙනවා. පිම්බීම හැකිලිම පැත්තෙන් යන්න පුළුවන්. කිසිම ගැටලුවක් ඒකේ ඔය වගේ ප්‍රශ්න එන්නේත් නැහැ. කෙලින්ම ධාතු මනසිකාරය ඊළඟට යොදන්න පුළුවන්. ඒ නිසා වාඩි වෙලා බොහොම සැහැල්ලුවෙන් කියන්නේ ආස්වාසයත් එක්ක මේ උදරයේ යම්කිසි චලනයක් සිද්ධ වෙනවා. උදරය නිරාගෙන නැත්නම් ඉස්සරහට චලනය වෙනවා. ඒ චලනය Tamanගේ අවධානයට හසු කරගන්න පුළුවන්ද කියලා බලන්න. ඊට පස්සේ ආයේ හැකිලෙනවා. මේ මුළු හැකිලීමේම සතිය පාත්තන. ඒ කියන්නේ මේ පිම්බීමේ සම්පූර්ණ චක්‍රය තුල ඉන්න ඕනේ. ඒක තියෙනනේ බොහොම සියුම පටන් ගැනීමක් තියෙනවා. ඊළඟ චලනය ටිකක් වේගවත් වෙනවා ඊට පස්සේ ආයෙ සමනලයටපත් වෙනවා. ඊට පස්සේ පුංචි විරාමයක් තියෙනවා. ඊළඟට ආයෙ ඔන්න හැකිලිම පටන් ගන්නවා. ඒකෙත් ඔන්න යම්කිසි වර්ධනයක් තියෙනවා. ඊට පස්සේ ඔන්න අවසන් වෙනවා. ඊට පස්සේ ආයෙ ඊළඟ පිම්වීමට යන්න කලින් පුංචි විරාමයක් තියෙනවා. මේ මුළු චක්‍රය අල්ල ගන්න පුළුවන්ද කියලා බලන්න. මෙතන මේ මේ පැත්තෙන් යන්න ගියොත් මම හිතනවා නින්දට වැටෙන හේකුත් නැහැ. කියන්නේ කාලයක් තිස්සේ වෙන වෙන කියන්නේ අපිටම භාවනා නොකර ටිකක් අපි තුමු අධ්‍යයන කටයුත්තක් හරි ඒ වගේ දේවල් මොනවා හරි වලද හිටියේ? හිත තිබුණේ හුඟක් අරමුණු බහුල පරිසරයකද? වැඩ බහුල පරිසරයක්. එහුන්නේ. වැඩ බහුල පරිසරයක්. කාර්ය බහුල පරිසරයක්ද? හරි. එහෙනම් ඉතින් يعني පොඩ්ඩක් මේ වගේ දෙයකට දැම්මම නින්දට වැටෙන එකත් ස්වාභාවිකයි. ඒ කියන්නේ අපි හුඟක් මේ කාර්ය බහුලව මනස වෙහෙසන මනසේ අරමුණු රාශියක් මතුවෙන පරිසරයක ඉඳලා එකපාරට මේකට දැම්මම නිින්ද යනවා. ඒක ඉතින් කාලයක් යනකොට හැබැයි හරියනවා. ඉතින් ඒ නිසා වැඩිපුර සක්මන් භාවනාවේ යෙදුණත් වරදක් නැහැ. සක්මන් භාවනාවෙන් ওই පැත්ත අඩු කළා පුළුවන් තරම් නැවතත් සතිමත් භාවය ඇති කළා වර්තමානයේ හිත අරගෙන දෙනවා. සක්මන් භාවනාව හොඳින් කරගන්න පුළුවන්ද? එහෙමයි. ඒක කරනවා. හොඳයි. එහෙමනම් ඒ පැත්ත ටිකක් වැඩිපුර කරන්න. අතනත් පිම්බීම හැකලීමෙන් පටන් ගන්න. ආනාපාන සතිය දැනට පොඩ්ඩක් නවත්තන්න. නවත්තලා අරකින්ම යන්න. එහෙමයි මේ. රැට නින්දට වැටෙනකොට ආනාපාන සතියෙම සැතපෙන්න බලනවා. ඒත් මේ නින්ද යන්නේ රැට. නින්ද යන එක ගොඩක් අඩුයි. ඒ කියන්නේ ආනාපාන සතියෙන් සැතපෙන්න බලනවා. ආ ඒක හොඳට දැනෙනවා නාස්පුඩු වලට. ආහ්. දැනෙන නිසා ඒ අරමුණේම සැතපෙනවා. ඒත් නින්දයක් නැහැ. ආ නින්දයක් නැහැ. අඩුයි. ම්ම් ඒ කියන්නේ කාලයක් තිස්සේ අත්දකින්නවද ඕක නැත්නම් අද ඊයේ මේ මෙහි ආවට පස්සේද උනේ? කාලයක් තිස්සේ. කාලයක් තිස්සේම නින්දයක් නැහැ. නෑ. මේ ටික කාලේ ආනාපානසතියෙන් සැතපෙනකොට තමයි නැත්නම් මෛත්‍රී භාවනාවගේ කරනකොට සැතපෙන්න පුළුවන්. ඔව්. ආනාපාන සතියෙන් සිත වෙනකොට නිින්ද යනවා අඩුයි. අඩුයි. නෑ එහෙම මේ <laughs> කියන්නේ ආනාපාන සතියෙම හදපෙන්න කියලා නීතියකුත් නැහැ. නෑ අර ඒක හොඳට දැනෙන නිසා. ඔව්. මම ඒ අරමුණේම සිත වෙනවා. ඔව්. කමන්නේ ඒ කියන්නේ උත්සාහයේ වරදක් නැහැ. මම නම් හිතන්නේ ඒකටත් යොදන්න මේ පිබ්බි මේකලිම දාලා බලන්න. ඒ කියන්නේ ගැටලුවක් නැහැ. ඒ කියන්නේ අපේ කියන්නේ හුඟක් ආනාපාන සතියේදී හිත කියන්නේ මේ හිස ප්‍රදේශයට නෙගන්නේ. එතකොට මේ يعني ඔලූ කැක්කුම හරමේ තියෙනවා නම් ඒක තව අනිත් පැත්තට ගෙනියනවා. ඒ හින්දා ඊට වඩා මේ කයෙන් يعني හිසෙන් පහළ කොටසට තමයි පිම්බීම හැකිලිම වෙන්න පුළුවන්. ඔය ධාතු මනසිකාරය වෙන්න පුළුවන්. පුළුවන් තරම් මේ බෙල්ලෙන් පහළ කොටසට යොමු කිරීමේදී හිත පුළුවන් තරම් තැම්පත් වීමක් වෙනවා. හිත ස්වාභාවිකවමත් හිත يعني කය තුලට යොමු වීමක් වෙනවා. දැන් මෙතෙන්දී ටිකක් සමත පැත්තටත් යනවා විපස්සනා පැත්තටත් යනවා. ඉතින් ටිකක් හසුරවලා ගන්න ඕනේ. හැබැයි මෙතනදී පිම්බීම හැකිලිම පැත්තට දැම්මම තනින්ම විපස්සනාවටමයි දාන්නේ. ඒ නිසා මේ බොහොම කියන්නේ සතපිලා ඒ ඉන්න ඉරියව්වෙන් සැහැල්ලුවෙන් බලන්න මේ කොහොමද හුස්ම ගැනීමක් එක්කම මේ උදරයේ පිම්බීම සිද්ධ වෙන්නේ. ඊළඟට ආයෙ හැකිලිමක් සිද්ධ වෙන්නේ. එහෙම ඉන්න අද නින්දයයි. හොඳයි හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාව වම දකුණ ලෙස ප්‍රථමයෙන් භාවනා කෙලෙමි සිහිය පිහිටුවාගෙන ඔසවමි, තබමි, සක්මන් කළා. සිත එකඟ භාවය ඇති වුණා. අනතුරුව ඔසවමින්, ගෙන යමින්, තබමි ලෙස භාවනා කරන කරන සිතේ එකඟ බව වැඩි වේ. පර්යංක භාවනාව. ආනාපාන සති භාවනාව නාසිකාග්‍රයේ සිත පිහිටුවා ආස්වාස ප්‍රාස්වාස නිරීක්ෂණය කෙළෙමි. ආස්වාස ප්‍රාස්වාසයේ තියුම්බිය ඉන්පසුව පිම්බීම හැකිලිම දෙස සිත යොමා භාවනා කරන විට පිම්බීම හැකිලිම සියුම් විය. භාවනාව කෙරෙහි රුචිකත්වය වැඩි විය. ඉන්පසුව සංසුන් සිත අරමුණු කරගෙන භාවනා කරන විට කයේ වේදනා ඇති විය. ඒ දෙස මම මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ යනුවෙන් මෙනෙහි කළා. තවද වේදනාව ඇතිවීම නැතිවීම නැතිවන ගැන මෙනෙහි කරනකොට වේදනාව අඩු විය. ඊයේ දින භාවනා කරන විට කයේ වේදනාව නැවත ඇති විය. කයේ තද තදවන ගතිය, චංචල ගතිය, හිරිවැටෙන ගතිය දැනිනේ. අද දින භාවනා කරන විට අත්පය ගෙන යන නමන තද කරන වෙන් කරන ස්වභාවයේ සිතට ඇතිවිය. මෙය කීපවරක් සිදුවිය. ගරු ස්වාමින් වහන්සේ මෙයට ඔබ උපදේශක් ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි තෙරුවන් සරණයි. අත්පය නමන මේවා කරනවා කියන්නේ සක්මනේදී තමයි දැනලා තියෙන්නේ. නෑ සක්මනේදීනේ ස්වාමීන් වහන්සේ එතෙන්දී අත්පය කැඩෙනවා වගේ දැක්කලු. මාත් හිතුවා සක්මනේදී කියලා. සක්මනේදී නෙවෙයිලු එතකොට. හොඳයි. කාගේද මේ ප්‍රශ්නේ? මේ අවසරයි සානස. ආනාපාන සතියෙන් ටික දුරක් ගිහිල්ලා එකපාරට පිම්බීම හැකිලීමට දානවද නැත්නම් ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම සමනය වුණාට පස්සේ පිම්බීම හැකිලීමට දානවද? ඒ සානස. ඒ කියන්නේ කොච්චර විතර වෙලා ආනාපාන සතියේ ඉන්නවද? ආනාපාන සතියේ ඉන්න විනාඩි 20ක් විතර ඉඳලා. කාලයක් තිස්සේ ආනාපාන සතිය වැඩුවද? ඒ 83 ඉඳලා විතර. කරා. ඊට පස්සේ ඒ කියන්නේ අකණ්ඩවත් භාවනා කරුණාද? දිගටම භාවනා කරගෙන ආවා. පසු කාලේ මම අසනීප වුණා. ආහා. දැන් වර්තමානයේ පටන් අරගෙන කොච්චර කාලෙද වෙනවද? දැන් අවුරුද්දක් විතර වෙනවා. හොඳයි. දැන් කියන්නේ කියන්නේ තමන්ට තේරෙනවද ආනාපාන සතියෙන් සංසිඳීමක් තේනවා හුස්ම ගන්න සමනය වෙනවා කියලාත් තේරෙනවා. ඊට පස්සේ කයේ දැනෙන දේවල් වලට යොදවනවා. හරි හොඳයි. ඊට පස්සේ මේවත් එක්ක ඉන්න පුළුවන්. බලමින් ඉන්නවා. හරි. එහෙමනම් වදන්නේ නැහැ. දැන් මුත් ගැටළු සහගත ස්වභාවයක් තියෙනවද ගැටළු සහගත ස්වභාවයක් නැහැ. දැන් ඉතින් ධාතු මනසිකාරය වගේන වැඩෙන්නේ. ඔව්. මොකක්ද වෙන්න ඕනේ කියන එක. ඔව් නෑ මම හිතන්නේ ඒකේ වරදක් නැහැ. ඒ කියන්නේ දැන් Tamanටම තේරෙනවා නම් හොඳට මේ දැනෙන දේවල්. ඒ කියන්නේ පිම්බීම හැකිලිම දැන් ටිකක් තව ඒ කියන්නේ මේ සමීප වෙලා බලන්න. ඒකේ කොහොමද මේ ඇත්තම දැන් අපි පිම්බීමක් හැකිලිමක් කියලා කිව්වහම ටිකක් සම්මුති මට්ටමන්නේ තියෙන්නේ. දැන් ඒකේ උනාට ධාතු පැත්තෙන් බලද්දි ඔන්න චලන රාශියක් තියෙනවා, තදවීම් තියෙනවා, ඊළඟට මේ අතර නිකන් පෙරලීම හැරෙමේ තියෙනවා. ඉතින් මේ වගේ ටිකක් අර ටිකක් ලං වෙලා සමාධිමත් හිතකින් බලද්දි මේකෙන් සෑහෙන සාරයක් හොයාගන්න පුළුවන්. සාරයක් කියන්නේ ඒකනේ. ධාතු ලක්ෂණ රාශියක් හොයාගන්න පුළුවන්. බලන්න ටිකක් අර දැන් හැදිච්ච එකඟතාවයක් තියෙනවා නම් මේ සියුම් සියුම් ලක්ෂණ අහු වෙන්න පටන් ගන්නවා. ඒ නිසා බොහොම සියුම්ම කොහොමද මේ බිම්බීමක් පටන් ගන්න? ඒක කොහොමද වෙනස් වෙන්නේ? ඒක කොහොමද නැති වෙන්නේ? ඊළඟට පොඩි විරාමයක් තියෙනවා. අහු වෙලත් ඇතිනේ මේ මුළු චක්‍රය. මේ චක්‍රය තුලම හොඳට ඒ කියන්නේ නිශ්ශබ්ද මනසකින් බලාගෙන ඉන්න. ටිකක් විපරම් විපරම් සහිතව බලන් ඉන්න මේ හැම එකක් පාසා මොකද්ද වෙන්නේ. අපිට මේක සම්පූර්ණයෙන්ම සමනය වුණා නම් ඊළඟට වෙන කයේ වෙන තැන්වල මොන හරි දේවල් දැනෙනවා නම් ඒවත් බොහොම යොහුසුල එතෙන්ට යොමු කරලා බලන්න. ඒක ඒ කියන්නේ මේ නිරීක්ෂණය හරහා තමයි හොඳින් ධාතු මනසිකාරය වර්ධනය වෙන්නේ. අනිත් කටයුතු කරද්දිත් පුළුවන් තරම් කියන්නේ දැනෙන දේවල් එක ඉන්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. තේරුම් ගන්න. හරි. දැන් ස්වාමීන් වහන්සේ භික්ෂුණීන් වහන්සේලායි භික්ෂු වහන්සේගෙන් වාචික ප්‍රශ්න අහුවට පස්සේ ගියාගේ ප්‍රශ්න වලටයි අපි යන්. හොඳයි හොඳයි. තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ නිස්සරණ වනේ මේ මධ්‍යස්ථානයේ භාවනාවකට මම ඉදිරිපත් වුණේ ප්‍රථම වතාව. ඉතින් ඔබ වහන්සේට මතක් කරන්න ඕනේ ඊට ප්‍රථමයෙන් මම නැව්ව කඳුබොඩ අපේ නායක මාහිම්පාණන් වහන්සේ වැඩ ඉන්නකොට උන්වහන්සේගෙන් කර්මස්ථානාරං භාවනා කරන්න විදිලා ඉන්පසුව එවකට වැඩ හිටිය කර්මස්ථානාචාරින් වහන්සේලාගෙන් උපදෙස් ලබාගෙන භාවනා කරා. දැන් අවුරුදු කිහිපයකට පෙර ආතුව පල්ලේ කැලේ අමත ගවීසි ස්වාමින් වහන්සේගේ භාවනා මධ්‍යස්ථානයේ වරින් වර හිටියා. මේ මේ මම මේ මධ්‍යස්ථානෙට පළමුව තව ඉතින් ඊටම සන්තෝෂයි මම භාවනා කරන්නේ මේ ආනාපාන සතිය වඩන්නේ දැනට ඉතින් ඒ ආනාපාන සතිය වඩන්න මත්තෙන් ඒ පරියන්කයට හිත යොමු කරපුවම හැපෙන දැම් ඒ ඇති වෙන <coughs> තත්ත්වේ පැහැදිලිව මන පැහැදිලි වෙනවා ඒ පරියන්කේ හිත යොමු කරගෙන ඉන්න වෙලාවේදී පිම්බීම හැකිලීමට මේ ආ මේ උස්ම ආනාපාන සතියට හිත යොමු වෙනවා. ඉතින් පැහැදිලිව පේනවා දකුණු නාස් සිදුරෙන් ඇතුල්ලා වම් නාස් පුඩුවෙන් පිට වෙනවා. පැහැදිලිව ඒක මනාව වැටහෙනවා. ඒ අතරතුරේ කරගෙන යනකොට ක්‍රමක්‍රමයෙන් මේ මේ සිවුම් භාවයටපත් වෙනවා. ඒ අනුව බලාගෙන යනකොට නැති වෙන තත්වයක්පත් වෙනවා. වැඩි වෙලාවක් යන්නේ නැහැ. නැවත බලාගෙන බලාගෙන යනකොට පිම්බීම හැකිලිම නැවතත් ඇති වෙනවා. මේ මේ ක්‍රමයට භාවනා කරගෙන කරගෙන යනකොට හිතේ ඒකාග්‍රතාවයක් ඇති වෙනවා. හිත කය සංසුන් වෙනවා. හිතේ <clears throat> සංසිඳීම කය සංසිඳීම ඇති වෙනවා. ඒ වෙලාවට ප්‍රීතියක් සතුටක් දැනෙනවා. ඒක මම ගැන <clears throat> පිළිගන්නේ වෙනස් වීමේ ස්වභාවය මෙනෙහි කරනවා. මේ භාවනා අරමුණ ඔස්සේ යනකොට චිත්ත සමාධියෙන් යුතුව හිත උඩු අතට හිතවිලි ගමන් කරනවා. ඒ ගමන් කරන කරලා උඩ හිතවිලි උඩ උඩට උඩු අතට ගමන් කරනවා. නැවත බොහොම සාන්තව තමයි ඒ කාරණා වෙන්නේ පහතට ගමන්. මේ විදිහට කීප වතාවක් ඒ தത്വෙටපත් වෙලා නැති වෙනවා අවස්ථාව තියෙනවා. ඉතින් ඒ ඒ වෙලාවට හිතවිලි ගලාගෙන ඉන්නේ නැහැ. අරමුණින් පිට හිතවිලි ගමන් කිරීම බොහෝම අඩුයි. ඒ කියන්නේ වරක් දෙකක් තුනක් භාවනාවෙන් පිට අරමුණු ගියත් සතියෙන් අර බලාගෙන ඉන්නකොට ඒක අහු වෙනවා දැනෙනවා. ඉතින් ස්වාමින් වහන්සේ ඊයේ ඊයේ අද උදේ පාන්දර භාවනා කරා. පරියංකේට හිත යොමු කරගෙන භාවනා කරන වෙලාවේ පරියංකේ හැකිතරම් ඉක්මනින් හිතේ චිත්ත සමාධිය ඇති වුණා. ඒ පරියංක භාවනාවෙම ඒ වෙලාවේ ඉඳලා සිතවිලි ධාරාව ඒ උඩට උඩු අතර ගමන් කරනවා බොහොම සාන්තශීලී ස්වභාවයෙන් ඊළඟට පහත්තට ගමන් කරන සාන්තශීලී ස්වභාවයෙන් මම බොහොම හොඳට මේ ගැන බලාගෙන හිටියා පැත්තකට වෙලා බලාගෙන ඉන්න වෙලාවේ මේක කීපතාවක් ඉහළට පහළට ගමන් කරමින් සංසිඳී ගියා නැවතත් ඒ විදිහටම ඒ தත්ත්වය උදා වුණා පැයකට වැඩිය මම බොහොම මේ සතුටින් ඒක බලාගෙන හිටියා නුඹවත් භාවනාවෙන් පිට අරමුණු ගමන් කෙරේ නැහැ. හිත පැන්නේ නැහැ. පැයකට ටිකක් වැඩි වෙලාවක් ඒ අවස්ථාවේ භාවනාවේ හිටියා. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ මගේ හිත තුල පවතින தત્ත්වය බොහොම උපේක්ෂායි භාවයක් තියෙනවා. හිතේ අර හුඹයෙන් මිරු ඉගෙලෙන්න සමාන නොයෙක් කෙලෙස් විහිදෙන එක බොහොම දුරට අඩු ගතිය පේනවා. ඒ වගේම අසකනනාහසේ දිව ශරීරය කියන මේවා මම පිටට පිටතට යොමු කරන්නේ ඒ ඉන්ද්‍රියන් තුලින් දකින ඇහෙන ඒවම අනිත්‍ය ලක්ෂණින් ඒ අවස්ථාවේ මෙනෙහි කරනවා අර හිතවිලි ගමන් කරන අවස්ථාවෙත් මම අනිත්‍ය ලක්ෂණින් ඒවා මෙනෙහි කරමින් තමයි බලානිනේ ඉතින් ස්වාමීන් වහන්සේ මේ ගැන තියෙන අනුපාදි තියෙනවා නම් මම කෙරියන් කම්පාවෙන් ඒවා පෙන්වා දෙන මේ මම තාම ගෞරවයෙන් ආරාධනා කරනවා. හොඳයි මෑණියෝ සක්මන් භාවනාවේ යෙදුණාද? සක්මන් භාවනාව කරනවා වම දකුණ. ඔව්. ඒ භාවනා කරනකොට ඒ යටිපතුල් පොළොවට හැපෙන වෙලාවේ ගොරෝසු තත්ත්වය දැනෙනවා. තද තත්ත්වය දැනෙනවා. එතකොට මුරුදු තත්ත්වය දැනෙනවා. ශීතල ස්ථානික රීතිබෝ සීසිල් ගතිය දැනෙනවා. ඒව දැනෙනකොට හිත පිට යන්නේ නැතුව හොඳට එතන තියනවද? තියෙන තියෙන. පතුල් තියෙනකොට එහෙම තියෙන පේන. තියෙනවා. يعني පැයක් විතර මොකේ දෙන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. එහෙම කරනවා. ඊයේ මම මේ ඔසවම යවමි තබම කියන මේ සක්මන කරා. ඔව්. කරගෙන යනකොට සතර මහා භූතයෝන් කිපුණා වගේ වුණා මුළු ශරීරෙම. ඔව්. දැන් වෙහසක් වුණා. ඉතින් ඒ සතර මහා භූතයන්ගේ තියෙන විපරිණාම කියලා මම ඒවා හිතුවා. පසුව <clears throat> උදේ වරුවේ බොහොම වෙහෙසටපත් වුණා. හවස මම හිත චිත්තන් පසනාට හිත යොමු කරගෙන පැයක් විතර හිටියා. එයින් පස්සේ හරි ගියා. හොඳයි. සක්මන් භාවනාවේ යෙදෙනකොට ඒ අපිට කොහොමත් විවිධාකාර ධාතු ලක්ෂණ මතුවෙනවා. ඒවා ඒ කියන්නේ ඒවා වළක්වන්න නැතුව ඒවායේ කියන්නේ එක්තරා අන්දමකින් උපේක්ෂාවකින් තමයි යන්න තියෙන්නේ. අපි තුමු සක්මනේදී ඔන්න උණුසුම් ගති, දඩ ගති, සිරිසිල් ගති, ගොරෝසු ගති, රළු ගති මේ කොයි දෙයත් අත්දකින්න පුළුවන්. එහෙනම් අපි මොකක්වත් වර්ග කරන්න යන්න ඕනේ නැහැ. මේක හරි නෑ, මේක හොඳයි. එහෙම කියලා මොකක්වත් වර්ග කරන්න. නෑ, ඒ මොකවත් මං කරන්නේ ඒවට උපේක්ෂායි ගතිය ඇති කරගන්න. හොඳයි. උපේක්ෂාවෙන් මේක හොඳට විවෘත මනසකින් මේ දේවල් හොඳට අත් අත්දැකීමින් යනවා. කියන්නේ හිතේ තියෙන උපේක්ෂාවක් ඒ වගේම නිශ්චල භාවයක්. මොකක්වත් පොතේ දැනුමත් එක්ක කතා කර කර යන්නේ මොකක්වත් ඕනේ නිකන් බොහොම හොඳින් අත්දැකීමින් යනවා. මේවට මොකද වෙන්නේ? මේ අත්දකින්න දෙයට නැත්නම් දැනෙන දෙයට මොකද වෙන්නේ කියන සංඥාවෙන් හොඳට සක්මන නිදැල්ලේ වෙන්නයි තියෙන්නේ. දැන් ඉතින් ওই මම එහෙම පාන්දර පැයකට වැඩි භාවනා කරනකොට දැකපු කරුණ උපවහන්සේලාත් ඒවා දන්නවා. ඒ නිසා මම මේ කෙටියෙන් කාරණා ප්‍රකාශ කළේ. ඒ පැයකු ඥාන මම පුදුම සතුටකින් ඇත්ත මේ සසරේ තියෙන ආදීනමියත් ඒ අවස්ථාවේ මට මතක් වුණා. හොඳයි. සෑහෙන හිතේ කලකිරීමකුත් ඇති වුණා. හොඳයි. එහෙමයි. හරි ඒ කියන්නේ දිගට හිතන්න යන්න එපා. ඒ කියන්නේ මොනවා දැන් අපි සක්මනේ යෙදෙද්දී විවිධාකාර දේවල් ඒ වගේ ඇවිල්ලා කියන්නේ සසර මෙහෙමයි අරමයි කියලා හිතුණාට ඒකේ පුච්චි වෙලාවක් ඒ කියන්නේ අපි තුමු තප්පරයක් දෙකක් ඒකේ ගියා. ඊට පස්සේ නැවතත් මේ අරමුණටම එන්න. එහෙමයි. මේ අරමුණටම එන්න. ඊට පස්සේ අපි තුමු ඊළඟට මේ පරයන්කට වාඩි වුණා. ඊට පස්සේ ඒ දැනෙන දේත් එක්කම ඉන්න. දැනෙන කියන්නේ මේ චිත්තානුපස්සනාවිය දෙනවා කියන්නේ කෙලින්ම හිත දිහා බලාගෙන මොන හරි මෙනෙහි කිරීමක් කරනවද? අනිත්‍යයි අනිත්‍යයි කියන ලක්ෂණය මෙනෙහි කරන්නේ. ඒ කියන්නේ මොන වේද අනිත්‍ය බලන්නේ? සිතිවිලි වල. සිතිවිලි වල. ඒ කියන්නේ සිතිවිලි එනවා යනවා එනවා යනවා කියලා තේරෙනවද? එහෙම. තේරෙනවා හොඳට පැහැදිලිව තේරෙනවා. ඊට පස්සේ ඒවට අහු නොවි බලන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. ඒ කියන්නේ මොන මොන සිතිවිලිද එන්නේ? සිතිවිලි කියන්නේ ඒවා මේ අර වෙන වෙන જાති නෙවෙයි. ඔව්. මේ මොන මොන හරි ගමන් කරනවා. අර ගංගාවක් ගලා බසින්නා වගේ උඩට ගලා බසින්නා වගේ පහළට ඒ විදිහට. හොඳයි කමන්නේ. ඒවා කමන්නේ. ඒ එන එන දේවල් දිහා බොහොම මදහත් සිතින් මේකට හැබැයි අහු වෙන්නත් එපා. එතන තමයි අපි අපි උඟක් වෙන්නේ. සිතුවිලි සිතුවිලි වලට අහු වුණොත් ඒ කියන්නේ Tamanta තාම කියන්නේ සතිමත් බව අඩුයි. අපේ උපේක්ෂාව මදි. අහු වුණොත් අහුවෙන්නේ නැතුව Tamanට පුළුවන් නම් මේ නිකන් හරියට මේ අනුන්ගේ දෙයක් දිහා බලනවා වගේ බලන් ඉන්න පුළුවන් නම් ඔන්න එනවා. ඉතින් ඒගොල්ලෝ පුංචි වෙලාවක් ඉන්නවා ආයි යනවා. ඔන්න තව සිතුවිල්ලක් එනවා පොඩි වෙලාවක් ඉන්නවා යනවා. ඒ විදිහට අත්දැකගෙන යන්න පුළුවන් නම් ওই ක්‍රමයට වර්ධන්නේ නැහැ. හොඳයි. ගරු ස්වාමින් වහන්සේ මා පරියංක භාවනාව ආරම්භ කරන්නේ මම දැන් මෙතන යනුවෙන් සිහි කරමින්ය. තරමක් වේලා යන විට මට හුස්ම පැහැදිලිව ගැනෙන බව වැටහි යයි. ආශ්වාස ප්‍රාශ්වාදයේ ප්‍රාශ්වාසයේද නාස් ආග්‍රයේ ඇතුළු වන ආකාරයේද පිටවන ආකාරයේද පැහැදිලිව වෙන්කර ගැනීමට හැකි වේ. දිග හුස්ම පසුව කෙටි වී ගොස් සංසිඳී යන ආකාරය දැනේ. හුස්ම සංසිඳී බලා සිටින විට කකුල් දෙකට ඊටමත් ඊටමත් සපත්තු දෙකක් දණිහේ සිට පහළට දමා ඇතිසේ සෙලවීමට නොහැකිව තද ගතියක් දැනිනි. බොහෝ වේලාවක් මෙසේ සිටින විට අස්ති පද්ධතියම තද වෙනවා මෙන් දැනින. නැවත හුස්ම ඇතුළු වන බවට බවත් පිට වෙන බවත් වැටහෙන වැටහෙන්න පටන් ගනී. මේ අවස්ථාව ඇති සක්මන ගැන නේද කියමින් හිටියේ පරියන්ක ගැන කතා පොඩක් කියනකෝ ආයේ පටන් ගන්න මුල ඉඳන්ම ඔව් මුල ඉඳන් කියන්නේ ආරම්භ කරන් මා පරියංක භාවනාව ආරම්භ කරන්නේ මම දැන් මෙතන යනුවෙන් සිහි කරමින්ය තරමක් වේලා වේලා යන විට මට හුස්ම පැහැදිලිව ගැනෙන බව වැටහි යයි ආශ්වාස ප්‍රාශ්වාදයේ ප්‍රාශ්වාසයේද නාස් අග්‍රයේ ඇතුළුවන ආකාරයේද පිටවන ආකාරයේද පැහැදිලිව වෙන්කර ගැනීමට හැකිවේ දිග හුස්ම පසුව කෙටි වී ගොස් සංසිඳී යන ආකාරය දැනේ. හුස්ම සංසිඳී බලා සිටින විට කකුල් දෙකට ඊතා ඊතා සපත්තු දෙකක් දණිහේ සිට පහළට දමා ඇතිසේ සෙලවීමට නොහැකිව තද ගතියක් දැනින. බොහෝ වේලාවක් මෙසේ සිටින විට අස්ථි පද්ධතියම තද වෙනවා වගේ දැනින. නැවත හුස්ම ඇතුළුවන බවත් පිටවන බවත් දැනෙන්න පටන් ගනී. මේ අවස්ථාව ඇතිවීම නැතිවීම උදය වය පෙන්눔 කරන අවස්ථාවක් දැයි මට කුතුහලයක් ඇතිවිය. සිතවිලිදි ඇතිවෙමින් නැතිවෙමින් පවතිනි. කායික වේදනා බරගතියද නොදැනී ගොස් තිබුණු මට බොහෝ වේලාවක් මෙසේ රැඳී සිටීමට හැකිවිය. මට ඇති වූ කුතුහලය වැරදි එකක් දැයි කරුණාවෙන් පහදා දෙන්න. ඒක කුතුහලයේ පැත්තකින් තියලා වැඩේ කරන්නයි තියෙන්නේ. මේ ඒ කියන්නේ අනිත් එක ආනාපාන සතියෙන් ටිකක් එකඟතාවයට ආවට පස්සේ පොඩ්ඩක් මේක තද ගතියටම හිත යොමු කරන්න එපා. ඒ කියන්නේ අපි මේ ධාතුන් එක්තරා අන්දමකින් එකකටම විතරක් හිත යොමු කරොත් ඒක ඔස්සේම හිත ගිහිල්ලා ටිකක් අපහසුතාවයන් වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා ටිකක් බලන්න අනිත් ධාතු ලක්ෂණ Tamanට තේරෙනවා නම් ඒවටත් හිත යොමු කරන්න. අපි තුමු අතපය මේ ස්පර්ශ වෙන තැන්වල උණුසුම් ගතියක්, සිසිල් ගතියක්, රළු ගතියක්, සියුම් ගතියක්, මෘදු ගතියක් තියෙනවා නම් ඒවටත් හිත යොමු කරමින් කය පුරා හිත මේ පවත්වන්නයි තියෙන්නේ. හොඳයි. මේ නිසා දැනට ඒ කියන්නේ ආපොසිටිවිල්ල දැනට ඒ කියන්නේ මේ අයින් කරලා දාන්න. ඒ කියන්නේ තව උදේවය පැත්තට එන්නේ තව ටිකක් කාලයක් යනවා. හරි. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඊයේ ඔබ වහන්සේ දුන් කමඨහන් අනුව මාගේ සක්මන් භාවනාව පැය භාගයේ සිට පැයක් දක්වා දීර්ඝ කෙලෙමි. සුපුරුදු පරිදි පාද පොළවේ ස්පර්ශවන අයුරු නිරීක්ෂණය කෙලෙමි. ටික වේලාවකින් පාදවල ස්පර්ශයේ නොදැනී ගිය අතර පාද රිද්මයකට අනුව චලනය විය. ඒ අතරතුර පිටුපසට බැඳගෙන සිටි අත් කිටි කිටියේ තදවන්නට වූ අතර මුළු කයම දරලීයක් මෙන් තදවිය. ඒ සමගම තද උණුසුමක් මුහුණ හා බෙල්ල පෙදෙසෙහි මතු වූ අතර එය දහඩිය දැමීමට තරම් සමත් විය. පර්යංක භාවනාවේදී සංසිඳුණු ආනාපානය දෙස බලා ඉන්න අතර ඔබ වහන්සේගේ මඟ පෙන්වීම අනුව වේදනාවේ ෂයවන අයුරු නිරීක්ෂණය කළෙමි. වෙනදාට වඩා ඉක්මනින් වේදනාව නොපෙනී යන අයුරු අත්දැක්කෙමි. ඒ අතර සක්මන් භාවනාවේදීමෙන් ධාතු ලක්ෂණ මතුවිය. කය තදවීම හා උණුසුම් වීම පසුව රාත්‍රී නින්දට ගියද පැය 3-4ක් යනතුරුම නින්ද නොආවේය. හිටි හැටියේ නළල පෙදෙසේ සම්පූර්ණයෙන්ම මස් පිඩු එක මත එක කුඩා කොටස් ලෙස තෙරපෙන්නට විය. සෙන්ටිමීටරයක් පමණ බැගින් වන පණු ගුලක් එක මත එක තෙරපෙන ස්වරූපයක් අලු පැහැති වර්ණයක් යුක්තව දර්ශනයක් වන්නට විය. විනාඩි 15ක් පමණ මෙම ක්‍රියාවලිය සිදු වී නැති වී ගියේය. ඉන්පසුව පැයක් පමණ යනතුරු තද හිස රදයක් පැවතිනි. පසුව එයද නැති වී ගිය අතර යලි විනාඩි 10ක් පමණ කාලය තුල හිස ඉදිරියටත් පිටිපසටත් චලනය වන්නට විය. එයද පසුව නැති වී ගිය අතර යලි හිස රදය මතුවී පැය දෙකක් තුලදී නැති වී ගියේය. මාහට ඉදිරි ගමන මඟ පෙන්වා දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට කාගෙද කියන්න පුළුවන්ද? මීට කලින් විස්තර කිව්වද මේ කතා කරාද මීට කලින් අපි? මොකද්ද මේ කලින් කියපු විස්තරේ මට චුට්ටක් ආයි මතක් කරලා දුන්නා මට හරියටම මතක නැහැ මොන වගේ තැනකද හිටියේ කියලා. ආනපානය සියුම් වෙලා තිබසහස. ඔව්. සාමාන්‍යයෙන් පැය දෙකක් විතර වගේ ආනපානය කියන්නේ සියුම් පැය දෙකක් තිස්සේ ආනපාන සතිය වඩනවද? එහෙමද? සියුම් වුණාට පස්සේ සාමාන්‍යයෙන් පැය දෙකක් වුණත් ඉන්න පුළුවන් මට. හරි. නමුත් ඉන්න එහාට යාමක් නැහැ වගේ මට දැනුනේ. ඔව්. නෑ කියන්නේ මීට කලින් වතාවේදී ওই විස්තරේ මට කිව්වද? ඔව්. එතකොට මේ මම මොකද කිව්වේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට කිව්වේ මේ වේදනාව ඒ පැත්ත බලන්න කියලා කිව්වා. හරි. දැන් ඒවා බලන්න පටන් ගත්තද? ඔව් ස්වාමීන් වහන්සේ. එතකොට දැන් තත්ත්වය කොහොමද? කියන්නේ කොච්චර විතර ආනාපාන සතියේ ඉඳලාද මේකට යන්නේ? මේවා බලන්න යන්නේ? සියුම් වුණාට පස්සේ ටික වෙලාවක් ගියාම ඔව් තමයි ඊට පස්සේ අර දැනෙන දැනෙන දේවල් බලමින් ඉන්නවා බලනවා ඔව් සම් එතකොට කලින් ඔලුව කැක්කමක් තිබුණේ නැහැ දැන් මේ වැඩේ පටන් ගත්තට පස්සේද ඔලුව කැක්කමක් ආවේ ආ ඔලුව කැක්කම ආවේ ස්වාමීන් වහන්සේ අර මේ තෙරපෙන ගතියක් වගේ දැනුණානේ මස් පිඩු වල අහහ ඊට පස්සේ තමයි තදින්ම ඔලුව කැක්කම දැනුණා ඊට පස්සේ ඒක නැති වෙලා ගියා හා හා. පැයක් විතර වගේ. ඒක ඒක කියන්නේ මේ පරයන්ක ඉන්නකොටත් අත්දැක්කද නැත්නම් පස්සේ පරයන්කෙදි මොකක්ද උනේ නැහැ. නැහැ. ඒ කියන්නේ පරයන්ක භාවනාවේ යෙදෙනකොට බොහොම සැහැල්ලුවෙන් මේ දේවල් බලමින් ඉන්න පුළුවන්ද? පුළුවන් සම්මාන. ඒක ගැටලුවක් නැහැ. මොකක්වත් සංකේතතා මොකක්වත් ප්‍රශ්නයක් ආවේ නැහැ. නැහැ සම්මාන. ඊළඟට සක්මනේදී මොකද්ද කරන්නේ? සක්මනේදී මේ পায় ඒ කියන්නේ ස්පර්ශ වෙන ආකාරය තමයි බලන්නේ මම. හරි. ස්පර්ශය සංසිඳනවා ඊට පස්සේ. හරි. එහෙම ගියාම ඊට පස්සේ තමයි අර ධාතු ලක්ෂණ මතුනේ. හරි. කයේ. ඒවා බලමින් යනවා. එහෙමද උනේ? ඔව් සම්මාස. ඊට පස්සේ ඒ කියන්නේ ඒ කියන්නේ හිතේ ආවේ ඒ කියන්නේ දවසේ කටයුතු හරහා හිතේ ආවේ නිකන් හිර වෙච්ච, තද වෙච්ච, නිකන් ආතති ගච්ඡ වෙච්ච ස්වභාවයක්ද නැත්නම් සැහැල්ලු ස්වභාවයක්ද? ආ නෑ සම්මාස සැහැල්ලුවක් ඇති. සැහැල්ලුවක් ආවේ. ඔව්. එහෙමනම් ඉතින් භාවනා පැත්ත එහෙනම් ගානට ගිහිල්ලා තියෙනවා. දැන් බලන්න ඕනේ ඇයි නිින්ද නොගියේ කොහොමද ඊළඟට ඔළුවැක්කමක් ආයේ කොහොමද කියලා පැත්ත තමයි වෙනම බලන්න වෙනවා. <clears throat> ඒ කියන්නේ හරියට භාවනාව කෙරුණා නම් විපස්සනාවක් නිවරදී වැඩුණා නම් තියෙන ඔළුවැක්කම හොඳ වෙන්න ඕනේ. ඒ කියන්නේ හිතේ ආතතියක් තියුණා නම් තද ගතියක් බර ගතියක් තියුණා නම් හොඳ වෙන්න ඕනේ නිවරදී විපස්සනාවක් ගියා නම්. හැබැයි අපි කොහේ හරි වරද්දගෙන නම් ඕන අනිත් පැත්තට යනවා. ඒ හින්දා දැන් කියන්නේ දැන් දැනට භාවනාව කරලා තියෙනවා හැබැයි නිවරදී වෙයි කියන්නේ. ඒකෙදි මොකක්වත් සංකීර්ණතාවයල්ලත් නැහැ. හිත සැහැල්ලුත් වෙලා තියෙනවා. ඒක નિවර්දේ වෙලා තියෙනවා. හැබැයි කියන්නේ සාමාන්‍ය වෙනදට හොඳින් නිින්ද ගිහිල්ලා ඊයේ විතරක් නිින්ද නොගියාද එහෙමද උනේ කොහොමද? වෙනදා නිින්ද යනවා ස්වාමීන් වහන්සේ. <laughs> ඊයේ නිින්ද ගියේ නෑ. එන අර මහත්යත්කුත් හිටිය නිින්ද යන්නේ නැති ආකාරයේ. එතකොට බලන්න පොඩ්ඩක් يعني හුඟා කන අවශ්‍ය විදිහට වීර්ය කරමින් හුඟා ක්‍රය වෙනකන් භවනා කරමින් හිටියද? නැත්තම් සාමාන්‍ය මේ සාමාන්‍යයෙන් ස්වාමීන් වහන්සේ මම කාලසටහනෙමද ගියේ? කාලසටහනට තමයි ගියේ. ඔව්. සාමාන්‍යයෙන් නිින්දට යනකොට මම නාසිකාග්‍රයේ හිත පිහිටව ගන්නවා. අහහ. එහෙම ඉඳද්දි තමයි අර මස්පිඩු තෙරපි ඒවම ඇත්තේ උනේ. ආ. يعني වෙනදට සාමාන්‍ය නාසිකාග්‍රයේ හිත පිහිටව ගත්තම නිින්ද යනවා. ඔව්. බාර එහෙමනම් මම හිතනවා සාමාන්‍ය තත්ත්වයක් වෙන්න ඇති කියලා. ඒ කියන්නේ මේ කය ඉතින් කොයි වෙලාවෙ ලෙඩ දෙනවද දන්නේ නැහැනේ. ඒ හින්දා සමහරට ඊයේ මාක් හරි ප්‍රශ්නයක් වෙන්න ඉඩ තියෙනවා. බලන්න අදත් එහෙම තත්ත්වයක් එනවා නම් නින්දයන් නැති ස්වභාවයක් තියෙනවනේ එකපාරට මේ නින්දට යනව වෙනුවට ඇඳට යනව වෙනුවට පොඩ්ඩක් මේ ටිකක් හිත සැහැල්ලු වෙන්න දෙන්න. අපි අර භාවනා මානසිකාරයෙන් චුට්ටක් හිත අයින් කරලා බොහොම ටිකක් හිතට නිදැල්ලේ පොඩ්ඩක් ඉන්න දීලා මේ ඇඳට යන්නයි තියෙන්නේ. අපි හුඟාක්ම අර ඒක හිර කළා, තද කළා ඉන්න ගියාමත් එයාට අමාරුයි. දැන් පොඩ්ඩක් ඉතින් නිදි කරව ගන්නත් වෙනවනේ නැත්තම් ඊට ඊට පස්සේ කටයුත්ත කරගන්න බැහැනේ නේද ඊළඟ දවසේ නැත්තම් අද කියන්නේ නිින්ද නොගියා කියලා ලොකු අපහසුතාවයක් තියෙනවද අද එහෙම දෙයක් නැහැ සෝන්න එහෙම දෙයක් නැහැ හොඳයි පොඩ්ඩක් එහෙනම් තමන්ම තමයි බලන්න වෙන්නේ මම කියන්නේ භවනා පැත්තෙන් නම් මුකුත් වැරදක් කියන්න තරම් දෙයක් නැහැ මෑණියන්ට තේරෙන්නේ මොකද්ද මොන වගේ හේතුන් නිසා වුණා කියලාද තේරුම් නැද්ද එහෙම තේරෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ හොඳයි එහෙනම් <laughs> එතකොට ස්වාමීන් වහන්සේ මේ ඉදිරියට කරගෙන යන්න ඕනේ. දැන් මේකෙන්ම තමයි යන්න තියෙන්නේ. ආයි කියන්නේ කරලා තියෙන දේ තව තව බහුලීකృత වෙන්න ඕනේ. මේ දේවල් කියන්නේ මේ ධාතු ලක්ෂණ, ධාතු මනසිකාරය පැත්තෙන් යද්දී මේ දේවල් හොඳින් නිරීක්ෂණය කිරීම හරහා ඊළඟට මුලින් ධාතුන්ගේ මේ විවිධාකාර විචිත්‍ර දේවල් නැත්නම් ලක්ෂණ බලමින් යනවා නැත්නම් විස්තර බලමින් යනවා. ඒකෙම වර්ධනයක් කරහා තමයි ඊට පස්සේ ඊළඟ අධ්‍යයනකට යවෙන්නේ. හොඳයි ස්වාමීන් වහන්සේ. ඒක අපිට තල්ලු කරන්න බෑ බලෙන්. ඒක අපි බොහොම ස්වාභාවිකව වැඩෙන්න ඉඩ දෙන්න ඕනේ. ඊට පස්සේ මෑනියුම මට කියාවේ මෙන්න මෙහෙම දැන් වෙනවා කියලා. ඒක මම කිව්වොත් අන්න අතෙන්ට ආවි කියලා කිව්වහම අර එතන ඒ තරම් සුදුසු නැහැ. එහෙනම් මේ කරගෙන යන විදිහ හොඳයි. සැහැල්ලුවෙන් කරගෙන යන්න කලබල වෙන්නත් එපා. මේ මේ දෙයමයි කරන්න තියෙන්නේ. දැන් හොඳින් මේ ධාතු ලක්ෂණ හොඳින් නිරීක්ෂණය කරමින් නිරීක්ෂණය කරමින් ඒවට මොකද වෙන්නේ කියලා අධ්‍යයනය කරමින් යන්නයි තියෙන්නේ. ඒ ධාතු ලක්ෂණ ස්වාමීන් වහන්සේ මේ ඒ කියන්නේ ඡය වෙලා යනවා. ඔව්. හරි. තව තවම ගියදෙක්. තව තව හොඳින් බල බලා බල බලා යන්න. එතකොට කය සැහැල්ලු වීමක් වගේ දැනනවා. හරි, කමන්නේ. ඒ ඒ සැහැල්ලු වීම තුලත් ඉන්න. يعني සැහැල්ලු වෙනවා. තව තැනක මතුවෙනවා නම් ඒකත් ආයෙ බලනවා. ආයෙත් ඒක නොපෙනී ගියාම ඔන්න තව තැනක් මතුවෙන්නේ නැත්තම් චුට්ටක් තමන් ඉන්නවා. ආයෙ අලුතෙන් තැනක් මතුවෙනවා නම් ඒකත් බලනවා. ඔය දෙයම යෙදෙන්නයි තියෙන්නේ. හොඳයි සර්. හොඳයි. හොඳයි. තෙරුවන් සර්. හරි තෙරුවන් සර්. තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස පර්යංක භාවනාව මා පර්යංකේ වාඩි වී සුළු වේලාවක් ආනාපානයෙන් පසු සිත ඒකාග්‍රතාවයට පැමිණේ ඒ සමගම මාගේ හිස සෙමින් දෙපසට පැද්දීමට පටන් ගනි මා ඒ දෙස නොබලා කිසිවක් අරමුණු නොකර සිටියෙමි ඔබ වහන්සේ පළමු දින දුන් උපදේශ අනුව ශරීරයේ ස්පර්ශ වී ඇති තැන් අරමුණු කළෙමි පළමු දින පළමු දින කිසිවක් දැනීමක් නොහැකි විය. දෙවනි දින ඔබ වහන්සේගේ උපදෙස් අනුව සියුම්ව නිරීක්ෂණය කෙළෙමි. පළමුව දෙයත් එකිනෙකට ස්පර්ශය ඇති තැන් නිරීක්ෂණය කෙළෙමි. එවිට දෙපසට සිදුවන දෙපසම සිදුවන සියුම් කම්පනයක් දැනෙන්නට විය. තවදුරටත් එය දෙස බලා සිටින විට ටික වේලාවකින් එම ස්ථානය දහඩිය දා දා හරි අපි ඒක වචනේ අතරලා යනකෝ ගියක් මෙන් සිතට හසු නොවි ගියාය. ඉන්පසු විලුඹ පාදය සහ ශරීරයේ කොටසේ ස්පර්ශ වී ඇති ශරීරයේ කොටේ ස්පර්ශ වී ඇති ස්ථානයේ පළමු පරිදිම වරින් වර නිරීක්ෂණය කෙලෙමි. එම ස්ථානවලද ඊතා සියුම් කම්පන දැනි පළමු පරිදිම බොඳ වී යයි. ඉන්පසු උඩුකයේ සියුම් ගැස්සීමක් දැනෙන්නට විය. එය අරමුණු කළෙමි. ක්‍රමයෙන් එය ගොරෝසු වී සම්පූර්ණ උඩකයම ඉදිරියට හා පසුපසට ගැහෙන්නට විය. ටික වේලාවකින් එය සියුම්ව දිගටම පැවතිනි. ගෞරවනීය ස්වාමින් වහන්සේ උපදෙස් පතමි. මම හිතන්නේ මුකුත් වෙනසක් කරන්න ඕනේ නැහැ. මේ ධාතුන්ගේ ලක්ෂණ අපිට يعني මුලින් කියන්න බෑ කොයි විදිහටද හැසිරෙන්නේ කියලා. ඉතින් Tamanට පොඩ්ඩක් ඇතැම් තැන්වල ඉවසන්න සිද්ධ වෙනවා. දරාගෙන යන්න පුළුවන් නම් ওই විදිහටම යන්න. ඒ කියන්නේ මුගාක් Tamanට පාලනය කරගන්න බැරි තරමටම වාඩිලා ඉන්න බැරි තරමටම මුගාක් චලනයන් වෙනවා නම් තමයි අපි ටුට්ටක් හසුරවන්න වෙන්නේ. නැත්තම් මේකේ මතුවෙන දේවල් වලින් ওই පොඩ්ඩක් පොඩ්ඩක් එහෙට මෙහෙට ගියාට ඒ තරම්ම මේ ප්‍රශ්නයක් කරගන්න එපා. ඕක තරණය කරන්නයි තියෙන්නේ. ඔව් කාගේද ප්‍රශ්නේ මොන හරි අපහසුතාවයක් තියනවද නැත්නම් කරගෙන යන්න පුළුවන්ද අවසරයි ස්වාමීන් වහන්සේ දිගට කරගෙන යන්න පුළුවන්ද පුළුවන් ස්වාමීන් වහන්සේ අපහසුතාවයක් නැහැ අර පැද්දීම දිගටම තියෙනවා මේ මේක අඩු වෙනවා ටිකට හරි ඒ කියන්නේ හුඟාක් මේ කියන්නේ කෙලවරක් නැතුව හුඟට එහෙර මෙහෙට යනවා දැන් සුළු වශයෙන්ද තියෙන්නේ සුළු වශයෙන් සුළු වශයෙන් එහෙනම් දිගට යන්න ඒ කියන්නේ ඒ කියන්නේ ඔය පැත්ත එන්න පුළුවන් ඒ කියන්නේ ඔය හරහා යන්න පුළුවන් නම් ආයේ වෙන දෙයකට දාලා වෙනස් කරන්න ඕනේ නැහැ ඔය විදිහටම යන්න එහෙනම් නෙත් ගරු ස්වාමින් වහන්ස පර්යංක භාවනාව පෙරේදා මා කමඨහන් වාර්තාවේදී ප්‍රකාශ කළ පරිදි අද දිනද හුස්ම සියුම් තත්වයකට පත්විය මුළු ශරීරයම නොදැනී ගියේය කිසිම අරමුණක් සිතට නොපැමිණ නිසා හිඳගෙන සිටින කයේ බිමට වදින තැන් අරමුණු කෙලෙමි. ඒ සමගම ශරීරයේ වේදනාද ඇතිවිය. එකින් එක වේදනා තැන් අරමුණු කළ බැලිමි. එවිට ඒවාද සමනයට පත්විය. ඉන්පසු සියුම් තිත්වැනි දැලක් මා ඉදිරියේ තිබියදීම පැය භාගයක්ම සතිමත්ව සිටියෙමි. උපදෙස් පතමි. ඔව් කාගේද දන්නේ ඒක. මීට කලින් දවසේ මෑනියෝ විස්තර කරේ ඒක මට චුට්ටක් මතක් කරනවද? කලින් දවසේ මේ සක්මන් භාවනාව ගැනත් විස්තර කළා. ඒකත් අවුලක් නැහැ. <laughs> හොඳයි. අද මොකුත් අවුලක් තියනවද? නෑ. <laughs> හොඳයි. <laughs> අවුලක් නෑ ඊට පස්සේ අර ස්වාමින් වහන්සේ කිව්වනේ ශරීරයේ ගැටෙන තැන් පොළොවට ගැටෙන තැන් මෙනෙහි කරන්න කියලා. ඒ මෙනෙහි කර කර ඉන්නකොටම අත් ඇඟේ වේදනාවල් තනින් තන දැනුණා. ඔව්. ඒ කියන්නේ ඒවත් බලන්න පුළුවන්ද? ඒවත් බලන්න පුළුවන්. ඇඟිල්ල ගැහෙන්න වගේ වුණා. ඇඟිල්ල කවදාවත් ඒ ඇඟිල්ලේ වේදනාවක් තිබුණේ නැහැ. හොඳයි හොඳයි. බය වෙන්න එපා. ඒවා ඒවා මෙනෙහි කරපුවාම එතනට සිත යොමු කරපුවාම ඒව නැතිවිලා ගියා. හොඳයි. දෙකට කරන්න. දෙකට කරන්න. කිසි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඔය අරමුණු මතුවේම නිකන් මේ විපස්සනාව කරන්න උවමනා කරන අමුද්‍රව්‍ය ටික හම්බුනා වගේ කියලා හිතන්න. ඒ කියන්නේ මේ අරමුණු ටිකක් අපිට අවශ්‍යයි මේක වැඩෙන්න නම්. එහෙනම් අපිට යම්කිසි නිගමනයකට එන්න නම් නිරීක්ෂණ ටිකක් අවශ්‍යයිනේ. ඒ නිරීක්ෂණ වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික තමයි හම්බෙලා තියෙන්නේ. ඒ කොයි දෙයත් බොහොම මදහත් සිතින් බාරගෙන නිරීක්ෂණය පුළුවන් තරම් يعني කාලයක් තිස්සේ කරන්න ඕනේ. ඒක දිගට කරගෙන යන්න එහෙනම්. හොඳයි. හොඳයි. අන්තිම ප්‍රශ්නේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. අද භාවනා වැඩිවීමට පැමිණි පස්වන දිනයයි. වෙනදා මෙන් අද දිනද සක්මන් භාවනාව වැඩුවෙමි. වැලිමලුවේ සක්මනේදී පොළවේහි පාද පාදයක් ගැටීමේදී ඇති වූ ස්පර්ශය තෙත් සහිත බව තවද පියවරක් පියවරක් පාසා තෙත ගතියද සිහින් වැලි තලාවේ සිනිදු ගතියද සාමාන්‍ය ප්‍රමාණයට ලොකු වැලි කැට දෙස ගැටීමේදී එම ගල් තදයෙන් පෑගීම නිසා හිත ගැටුණු බව තද ගතිය අඩු විය. පාදයේ පෑගීම නිසා බැස තිබූ බැවින් තද ගතිය අඩු විය. රෑ සමහර ලනුපැදුරු තද ගතියෙන් යුක්ත අතර ස්පර්ශයේ තද ලෙස දැනුණු අතර සමහර ලනුපැදුරු තද ගතියෙන් අඩුව තිබූ බැවින් මෘදු ගතියෙන්ද යුක්ත විය. <laughs> ටයිල් පොළවේ ශීත ගතියද සිනුදු ගතියද දැනුණය. අද දින සක්මනේදී අතීත සිදු වූ සිද්ධීන් මතකයට පැමිණ නැති නැති වී ගියේය. ඒ කිසිවක් ප්‍රතිචාර හෝ ප්‍රතික්‍රියා නොදැක් වූ අතර එම සිතුවිලි වලට ඉඩ දීමට වැළැක්වීමට උත්සාහ නොකිරීමද කටයුතු කෙලෙමි. සමහර අවස්ථාවල සිතට එන අදහස් හා සිත පිට යන සිදුවීම් අවස්ථාද ඇතිවිය. සිත පිටගොස් විනාඩි කිහිපයක් නොවස් ගොස් සිට නැවත සතිමත් වූ අවස්ථාද තිබුණි. සක්මන ආරම්භයේ සිටම අවසානයේ දක්වා සතිය කෙරෙහි අරතිය තදබල අරතිය තදබල විය. කම්මැලි ගතියක් දැනින. ඊළඟ පර්යංක භාවනාව. අද දින සුපුරුදු පරිදි පර්යංක පර්යංකේ ගත වී කය දෙස බැලීමි. වේගවත් වේගවත් බව අඩු වූ හුස්ම ධාරාව නාස්පුඩු දෙකෙන්ම ඇතුළු විය. ඉන්පසු අඩු වේගයකින් ප්‍රාශ්වාසයේද නාස්පුඩු දෙකින්ම පිටවන ගියේය. ටික වේලාවකින් ආශ්වාස ප්‍රාශ්වාසය නොදැනී ගියේය. උදරයේ පිම්බීම් හැකිලීමද ඇති වී නැති වී නොදැනී ගියේය. මුළු කයම සැප සැප දුක් දෙකෙහිම තොරව තිබිනි. අද මුළු දිනය කිසිම කිසිදු ක්‍රියාවක් සඳහා ප්‍රියභාවයක් ඇති නොවිය. ආහාර සඳහා ගියද ආහාරවල රස නීරස නොදැනිනේ. පිපාසයේද ඇතිව උගරය උගුරක් දෙකක් පමණ බීමට හැකියිය. මුළු පරිසරයම එනම් ගස් කොළක් දෙස බැලීමේදී පවා ඇඟට දැනෙන සිසිල් පහස පවා ඇති වූයේ අප්‍රසන්න කමකි. සෑම ක්‍රියාවක් කෙරෙහිම මන්දෝත්සාහී ගතියක් දැනින. විවේකයක් ගැනීමට ගියද සක්මනට ගියද පර්යංකයට යෙදුනද තදබල එපා වීමක් විය. කම්මැලි ස්වභාව සෝමාරි ගතියක් විය. ඒවා කිසිම කිසිවක් නොදැනින. වෙනදා තිබූ පිබුදුණු ගතිය, ප්‍රසන්න ගතිය, තෘප්තිමත් ගතිය වෙනුවට අද මුළු දිනම අප්‍රසන්න වූ දිනයක් විය. එහෙත් එලෙස එපා වීමට කිසිදු හේතුවක් මට නොදැනේ, නොපෙනේ. මේ අනුව බලන විට නිදි යහන මෙයට දෙවැනි නොවන්නාක්යයි ඔබ වහන්සේ නොවන්නාක්යයි සිතේ. නිදියහන මේ මේ අනුව බලන විද නිදියහන මෙයට දෙවන්නක් නොවෙන්නාක් යයි සිතේ. මොකක් හරි කමන්නේ හරි. <laughs> මේ හැබැයි මේ භාවනාව හොඳයි යන විදිය කියන්නේ ගැට්ටුවක් කරගන්න එපා. ඒ කියන්නේ වෙන පැත්තකට දැන් යාගෙන ඉන්නේ ඒක අඛණ්ඩව කරන්න. පොඩ්ඩක් ඒ කියන්නේ ඔය පැත්තේදී නොරුස්නා ගති පහළ වෙනවා, එපා වීම සිද්ධ වෙනවා, ඔක්කොම නිකන් මේ බොඳ වෙලා ගියා වගේ වෙනවා. තමන්ගේ කියන්නේ රුචි අරුචිකම් නැති වුණා වගේ වෙනවා. ඒ කියන්නේ ප්‍රශ්නයක් කරගන්න එපා. ටිකක් මේ කොයිතරම් හිත අකමැති වුණත් මේ දැන් අපි මෙතන භාවනා වැඩසටහනේ කාලසටහන තියෙනවානේ කාලසටහන දිගට කරගෙන යන්න භාවනාව අතාරින්න නැතුව කරගෙන යන්න පොඩි පිම්මක් පයින්නයි තියෙන්නේ හොඳයි කාට හරි එකෙන් තව දැනගන්න ඕන නම් කතා කරන්න පුළුවන් නැත්නම් අපිට ඉස්සරහට යන්න පුළුවන් තේරුවන් සර්ණස් ස්වාමීන් වහන්සේ ඊරණිදා කනුර් 12 මාරයි ඔව් 2:45ට නැහැරුණේ. ඊට පස්සේ නිින්ද ගියෙත් නැහැ. ඔව්. උදේතර කීප ගතිය තමයි තිබුණේ. හැබැයි මේක මේ අවස්ථාවේ හැබැයි පොඩ්ඩක් නිින්ද අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒකේ බලපෑමක් තියෙන්නත් පුළුවන්. ඒ කියන්නේ බලන්න පුළුවන් තරම් ඒ කියන්නේ භාවනාවේ යෙදෙද්දී නිින්දත් අවශ්‍ය පමණටම තියාගන්න ඕනේ. අපි අනවශ්‍ය විදිහට දැඩි වීරයක් කරනවා කියලා නින්දා අඩු කළා භවනා කරන්න යන්න එපා. ඒක තන් <laughs> සම්පූර්ණයෙන්ම වැරදි ආකල්පයක්. يعني අවශ්‍ය පමණට මේ හිතට විවේකයක් නින්දා හරහා අත්‍යවශ්‍යයි. ඒ නිසා පොඩ්ඩක් හැබැයි හැබැයි ඉතින් අර gedetti නිදා ගන්න තරම් අවශ්‍ය වෙන එකක් නැහැ. මොකද මෙහිදී අර වෙන වෙන කියන්නේ මානසික පැත්තෙන් මේ මේ තෙරපීමක් අසහනකාරී දේවල් අඩු නිසා යම් පමණක විවේකයක් මානසික විවේකයක් භවනාව හරහා එන නිසා ඉතින් හැබැයි ඒත් ඔය ප්‍රමාණය නම් මදි කියලා තමයි මට නම් තේරෙන්නේ. බලන්න ඒ කියන්නේ සැහැල්ලුවෙන් යන්න සැහැල්ලුවෙන් යද්දී මොකක්වත් අඩුපාඩුවක් නැතුව භාවනාව කරනවා නම් ඔය වගේ ලක්ෂණ මතුවෙන්න ඉඩ තියෙනවා. මේක ප්‍රශ්නයක් කරගන්න එපා හැබැයි. මේ අවස්ථාව තුන්වෙනි අවස්ථාව පළවෙනි එක විපස්සනා භාවන මධ්‍යස්ථානයේදී ඇති වුණා. ඔව්. දෙවෙනකත් සති සති පාසලේදී ඇති වුණා. මීට වෙදී බොහොම අමාරු නේ තාලෙකට. හොඳම බැරි වුණා. ඔව්. හරි සෝමාර්ගත වෙතේ. දිගට කරගෙන යන්න. ඒ කියන්නේ අපි කියන්නේ හිතේ ඔය වගේ නිබ්බිදා පැත්තක් එන්න ගන්නවා. ඒ කියන්නේ එපා වෙන ගතියක්, කලකිරුණු ස්වභාවයක් එන්න ගන්නවා. හැබැයි භාවනාව අකණ්ඩව කරගෙන යන්න. ඒක තරණය කරන්න පුළුවන්. හොඳයි. හොඳයි. හොඳයි. හොඳයි. හරි අපිට ඒතර ලැබිලා තියෙන නිකිත ප්‍රශ්න එපමණයි කාට හරි වාචික ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ඉතින් අවස්ථාව තියෙනවා නැත්නම් අපිට අවසරයි සයන්ස මේ මම මේ එකක් ප්‍රශ්නයක් එකක් මේ කමට මේ භාවනාවේ ඇති වුණු ප්‍රීතිමය අවස්ථාවක් කියන්න විතරයි. හොඳයි. ඉස්සෙල්ලා මේ පටන් ගන්න සක්මන් භාවනාවේ ප්‍රීතිමය අවස්ථාව හඳුන්නේ මම මේ දැන් සක්මන් කරලා මේ කරගෙන තුන්වෙනි හතරවෙනි දැන් භාවනාවෙන් පරියන්කෙන් පස්සේ කෙලින්ම සක්මන්ට ගිහින් ගලා තුන්වෙනි හතරවෙනි වටේ යනකොට හැරලා බලනවත් එක්කම මේ ලනුපැදුරු නෑ. තනිකර මේ තිත් විතරයි. තිත් විතරයි. ඔව් මේ ඉතින් මම දැන් තිත් උඩ යනවා වගේ මේ පේන්න පටන් ගත්තා. ඒක ටික වෙලාවයි මේ මේ කුතුහලයකුත් ඇති වුණා. හරි. මේ ඊට පස්සේ ඒක එහෙම මෙහෙම සමනලන වෙලා ගියා. මේ සමනය වෙලා ගියා. මේ ඒ පීතිය තමයි මට කියන්න ඕනේ ඒක ඇතුළේ තත්ත්වේ ප්‍රශ්නේ තමයි මේ අර මේ දැන් අර මම මේ නිදියන්න යන්නේ දැන් දවස් දෙක තුනක ඉඳන් නිදිමතර නෙමෙයි නිදියන්නේ නිින්ද නිදිමත එන්නේ නැහැ. දැන් අර ඔබ වහන්සේ කිව්ව විදිහට මම පොඩ්ඩක් නිසස්සල වෙලා කියන්නේ මේ වෙලා ගියත් S2 වැව් වැටි හිතනේ පේන්නේ. ඔව් අපි දැන් අර දැන් අර දැන් අපිට අර මේ මානාපාන පිම්බියකට අහුවෙන්නේ නැහනේ හිත පේන්නේ ඉතින් හිත පේන්නේ අර පුරුද්දට දැන් මේ හිත බැලෙනවා බලන් ඉන්නවා දැන් මම මේ දැන් අපි නිදිය ගන්න අපි දැන් ඇත්තටම නිදිමතේ නිදියගෙන ගියන් වෙලා උදේ නැගිට්ටාම ටිකක් පොඩ ඈලි මෑලි ගතිය තියෙනවා නේද නමුත් දැන් දැන් හිත S2 වහගෙන ඉවරලා හිත දිහා බලන් ඉන්නකොට අර පරියන්කේ භාවනාව එහෙමම වෙනවනේ දැන් ඒක මේ උදි වෙනුවත් උදි වෙන තුනත් ඉන්න පුළුවන්. එහෙම ඉන්න පුළුවන් නිදිමතේ ඉන්නේ නැහැ. හරි. උදේ මේ දැන් දැන් දන්නේ නැතුව එහෙම නිින්ද යනවා. මේ උදේ නැගිටම පුදුම මේකක් තියෙන කියන්නේ මේ මේ අවදිමත් බව. ඒකයි මේ ඇඟට හයියකුත් තියෙන මාර විදියට අර ඇත්ත නිදි ගත්තම එහෙම එකක් නැහැ. මොකද්ද? ඇත්ත නිදි ගත්තම එකක් නැහැ. නිදි ගත්තම එච්චර මේකක් නැහැ. හරි හරි. මේ මම ඇත්තට දැන් මේ එහෙම උනොස් යන ආසේක මේ මොකද කරන්නේ දැන් නිදිමත ඉන්නේ නැත්නම් දැන් මොකද කරන්නේ බලෙන් ගන්නෑනේ පෙරිරන් පෙරිරන් නම් ගෙනත් තියෙනවා නෑ එහෙම ඕනේ නෑ ඒ කියන්නේ ඕක කාලයක් යනකොට ආයේ මේ සාමාන්‍ය තත්ත්වයට එනවා පොඩ්ඩක් ඒ කියන්නේ අපි හිත දිහා බලන්න ගියාම හිතේ ලොකු අවදිමත් බවක් එනවා සතිය කියන්නේ සෑහෙන ඉස්සරහට එනවා දැන් දැන් සම්පූර්ණ ඒ කියන්නේ අපි මුලින් අරමුණු සහිත සතියක ගියේ දැන් අරමුණු රහිත සතිය කියන්නේ ඒක ඒක හොඳට කියන්නේ ඉස්සරහට එනකොට සිතේ එන්නේ හාත්පස අවදිමත් භාවයක්. එහෙමයි. ඇතම් කෙනෙකුට හැබැයි නිින්ද යනවා. ඇතම් කෙනෙකුට ඒ සූක්ෂම භාවය පවත්වන්න බෑ. එයාට අරමුණක් ඇත්තුව තමයි එයා ඉඳලා තියෙන හුඟක්ම. ඉතින් එයා නිින්දට වැටෙනවා. එයා තින් ටික ටික ටික හුරු කරලා ගන්න ඕනේ. හැබැයි ඒ හොඳට අවදිමත් වෙලා අවදිමත් වෙලා ආවට පස්සේ නිින්ද යන්නේ නැහැ. ඇඟට බැරි හයියක් තියෙනවා. ඔව්. ඒ කියන්නේ හැබැයි ඕක ඉතින් ඔහම වෙන්න ඉඩ හරින්න කියන්නේ ටික ටික ටික ටික සමනය වේවි. ඒ කියන්නේ මේ තමාට දවස් දෙක තුනක් ගියාට පස්සේ ඇඟේ අර තෙහෙට්ටුවටම නිින්ද යනවා. ඉතින් ඒ වගේ දැන් මෙතන පොඩි හැලහැප්පීම් ටිකක් තියෙනවා. ඒක තරණය කරන්න වෙනවා. ඉතින් අනිත් එක අර වගේ දේවල් අර ලනුපැදුර නැතිවීම, ඒ කියන්නේ සම්පූර්ණයෙන් බලන හැමතැනම නිකන් මේ තිත්ති පේන දේවල්, ඒ වගේ දේවල් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේකෙන් අදහස් වෙන්නේ මේක හැමෝටම විය යුතුයි කියලාත්. ඒ කියන්නේ මේ දේවල් ඇතම් කෙනෙකුට වෙනවා. ඇතම් කෙනෙකුට වෙන්නේ නැහැ. මේක වීම අත්‍යවශ්‍යත් නැහැ. උණයි කියලා බය වෙන්නත් එපා. එහෙමයි. උණයි කියලා බය වෙන්නත් එපා. ඒ කියන්නේ අත්දැකගෙන දිගට යන්න පුළුවන් තරම් හිත සැහැල්ලුවෙන් තියන්න. දැන් පරයන්කට ගියත් හිත සැහැල්ලුවෙන්. සක්මනට ගියත් හිත සැහැල්ලුවෙන්. වෙන වැඩක් කරද්දිත් හිත සැහැල්ලුවෙන්. කොයිම වෙලාවකත් උවමනාවෙන් මුකුත් හිත හිතා ඉන්න යන්න එපා. පුළුවන් තරම් හිත ප්‍රපංච කරන ගතිය අඩු කරගන්න. ඒ කියන්නේ අපිටම gedara මතක් වෙලා හරි වෙන දෙයක් මතක් වෙලා හරි හිත නිකන් පැටලි පැටලි පැටලි පැටලි ඉන්න ස්වභාවය පුළුවන් තරම් අඩු කරන්න. සමනය කරගන්න. ඊළඟට පරයන්කයට ගියත් නිකන් බල කළා හිර කළා භාවනා කරන වෙනකොට බොහොම සමනය වෙච්ච සාන්ත ස්වභාවයකින් හිත දිහා බලන්න. හිත හිත නිකන් අර හිර කරන්නේ නැතුව බොහොම සංසිඳිච්ච පැත්තෙන්මයි යන්න තියෙන්නේ. එහෙමයි. ඔහේ යන්න දෙනවා මම මුකුත් කරා හත ගන්න නැහැ. ඒ ඒ පැත්තෙන්මයි යන්න දෙන්න තියෙන්නේ. එහෙම යනකොට මොකද දැන් හිත ගිහිල්ලා අල්ලන්නේ. ඒ කියන්නේ ඔයත්ෙන්දී හිත හැසිරෙන ආකාරය මත තමයි භාවනාව වැඩෙන්නේ. එහෙමයි. අපි අපි ඉඩ දෙන්න ඕනේ හිතට දැන් කැමති විදිහට හැසිරෙන්න. දැන් අපි ඕකේ අනිත් පැත්තනේ මුලින් කරන්නේ. මුලින් කරන්නේ අපිට ඕන විදිහට හිත සකස් කරගන්නවා. දැන් දැන් අපි යාව අතාරිනවා. මොකද අපි දැන් ශක්තිමත්. එයාව මේ නිරීක්ෂණය කරන තරමට. ඒ නිසා දැන් අපි නිකන් කැමති නෑ අපි දුමු සරංගලේ නිකන් නූල කල්ලා ගියා වගේ. දැන් එයාට කැමති පැත්තට යන්න දෙනවා. යෑමේදී කොහෙද කොහෙද යන්නේ? කොරාගටද යන්නේ, ද්වේෂයටද යන්නේ, මාන්නයකටද යන්නේ නැත්නම් ඒ වගේ අර මේ යන යන දේ නිරීක්ෂණය කිරීම හරහා ඔන්න විපස්සනාවක් වැඩෙනවා. ඔව් මට අර සිතවිලි එනකොට මට තේරෙනවා මේ මාන්නය අධිකේවා, එතකොට සමාඩ තරහ ගියේවා, ඒවා මේ මට තේරෙනවා දැන් මේ මේ මේක තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා මම මට මට කේන්තියෙන් නෑ. නමුත් මම දන්නවා සිතුවිලි එකක් කියලා මට තේරුම් මේ තේරුම් යනවා. අන්න හරි. ඒ ඒ ඒ ඒ හිත රට වැඩ කරන විවිධ රටාවන් අපි හඳුනා ගන්න ඕනේ. ඒ හිත වැඩ කරන විවිධ රටාවන් හඳුනා ගැනීමෙන් ඒ රටාවන් පෝෂණය නොකර ඉන්නයි තියෙන්නේ. එහෙමයි. පොඩ්ඩක් ඉතින් ඒ අපේ තියෙන ආශ්‍රව ධර්මයන්, අනුසය ධර්මයන්ගේ ශක්තිමත් බව නිසා ඒ රටාව ඒ රටාවේ ටික දුරක් දුවනවා. දුවද්දී ඉතින් අපි සතිමත් වීම නිසා ඒක ඒ රටාව පෝෂණය නොවීම නිසා ඔන්න ආපසර එනවා. ආයෙත් තව මොකක් හරි අල්ලන් ඔන්න ආයෙ පොඩි දුරක් දුවනවා. ආයෙත් ඔන්න අපි සතිමත් වීම නිසා ආපසර එනවා. ඕක දිගට වෙන්න හරින්නයි තියෙන්නේ. හොඳයි. හොඳයි. පොඩ්ඩක් ඉතින් නිදි මරාගෙන ඉතින් පොඩ්ඩක් <laughs> කල් ඉන්න වෙනවා. ඊපස්සේ හැබැයි ඔකෙන් සමනය වෙලා යථා තත්ත්වයට සාමාන්‍ය තාත්වික තත් මේ සාමාන්‍ය තත්ත්වයට ඒවි පොඩ්ඩක් දවසක් මේ ටිකේ පොඩ්ඩක් ඉතින් දුක් විඳගෙන යන්න වෙනවා. හොඳයි. මම සතුටින් ඉන්නේ. හොඳයි හොඳයි. හොඳයි. එහෙනම් අපිට අද ලැබිලා තියෙන මම හිතන්නේ කාලය සෑහෙන අවසන් වුණා. අදත් ඉතින් මේ පිංතුන් ධර්ම දේශනාවකටත් සවන් දුන්න ධර්ම සාකච්ඡාවට සහභාගී වුණා. ශක්තිපමණින් සති සමාධි ප්‍රඥා ආදී උතුම් ගුණ ධර්මයන් දිනු කරගත්තා. අද දවස පුරා රැස් කරගත්තා වූ මේ සියලුම කුසල් අපේ නමින් මිය පරලෝකයේ සියලු ඥාති මිත්‍රාදීන් අනුමෝදන් වෙත්වා. සියලු දෙවියොත් මේ පින් අනුමෝදන් වෙත්වා. යම් තාක් අසරණ සත්ව පිරිස් මේ පින් බලාපොරොත්තු වෙත්නම් ඒ සියලු දෙනාත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අප සියලු දෙනාටමත් උතුම් වූ නිවන් සුව අවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු.